ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරම් දිනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිत्वा කම්මං කරෝති කායේන වාචාය මනසාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ ධර්ම දේශනා මාලාව සඳහා ආරම්භයේදී ලබා ගත්තා. ඉතින්දී අපි හඳුන්වා ජීවිතය මතක් කරගත්තා. ප්‍රධාන වශයෙන් අපි ඉදිරියෙන් තියාගත්තේ මේ නිබ්බේධික සූත්‍රය කියලා. සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න විච්ච ත්‍රිපිරි වට්ටයටම ගැළපෙන වටිනා සූත්‍රයක්. ඒ නිබ්බේධික සූත්‍රය උපයෝගී කරගෙන සරුවචන් වහන්සේ මේ නිවන් ලබන නැත්නම් නිර්වේදේ ලබන මාර්ගපෙත් දොරකවුළු විවර හයක් විස්තර කරනවා. ඉතින් මේ හැම එකක්ම එකකට එකක් නොදෙවෙනි පූර්ණ භාවයකින් යුක්තයි. ඉතින් අර පසුගිය වැඩමුළුවල අපි එක එකක් ගෙවම් කරමින් මේ ඇවිල්ලා ඉන්නේ පස්වෙනි නිබ්බේධික සූත්‍රයේ සඳහන් වෙන පස්වෙනි මාර්ගයටයි නිර්වේද ලබා ගැනීම මාර්ගයටයි ඒකට අපි මේ සූත්‍රානුකූලව නම් තිබ්බේ මේ කර්මය කියන විෂය හදාරීම හරහා අපේ මේ සංසාරික ගැටය, කර්ම වටය නැත්නම් සංසාර වටය ලිහා ගන්න හැටි. ඇත්තටම කර්ම පිළිබඳව නොදැනීම කම්ම සම්මෝහය කියලා කියනවා. කර්ම පිළිබඳව හඳුනා ගැනීම අවබෝධ කිරීම කම්මසගත ඥාන ආලෝකය කියලා කියනවා. ඉතින් අපිට කම්ම සම්මෝහය යම් තාක් අපි ළඟ තියෙනවා නම් ඒක මේ කම්මසගත ඥානාලෝකය හරහා ඒ සමෝය දුරු කර ගැනීමටයි අපි මේ සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් මේ කටයුතු කරන්නේ. ඉතින් අපි මේ වැනි ධර්ම දේශනාවකට යෙදී සැදී පැහැදී කටයුතු කරනකොට සමහර පැති වලින් අපේ සුතමේ ඥානයේ වර්ධනයක් සිද්ධ වෙනවා. සමහර පැති වලින් අපි මෙතෙක් හිතාගෙන හිටපු ඇදපළුදු කාරණා ඍජු වෙලා චින්තාමේ ඥානයන්ගේ ඍජු දක්මක් පෙරගස්මක සිද්ධ වෙනවා. සමහර වෙලාවල් වලට වලදී භාවනාවෙන් තමයි හිර වෙලා තිබිච්ච ගැටලු සහිත තිබිච්ච දැන් සැක සංකා දුර්විම නිසා භාවනාමය වශයෙන් මුත් ඉදිරි පින්මක් පණින්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා අපි දේශනාවකදී මේ තුනටම අනුග්‍රහ වෙන විදිහට තමයි දේශනා පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ සුතමේ ඥාණයට, චින්තාමේ ඥාණයට, සාභාවනාමේ ඥාණයට. ඒ අනුව ප්‍රධාන කර්මයේ කියන විෂය ගැන කතා කරනකොට ප්‍රධාන කාරණා තුනක් අපි සාකච්ඡා කරමු කියලා ඒ අපි මතක් කරා. ඒකෙදී අපි මේ නිබ්බේධික සූත්‍රයේ උද්ෘතය අනුවම පළවෙනියෙන්ම ਸਰවචනාසී අපෙන් බලාපොරොත්තු වෙන්නේ චේතනහම් භික්කවේ කම්මං වදාමි කියන කාරණාව අපි පිළිඅර ගන්න ඕනේ වටහා ගන්න ඕනේ. ඒ අනුව අපි හැඩගැහෙන්න ඕනේ. එහෙමනම් කර්මය කියන වචනයෙන් අදහස් වෙන දෙයට තවත් නිර්වචනයක් ਸਰවචනාංශي අපිට ඉදිරිපත් කරන චේතනාව. එනිසා අපිට තේරෙනවා නම් කර්මය යම් තාක් දුරට ඒ කර්මය පිළිබඳ අපේ අවබෝධයට තවත් පිළිබිඹුවක් තවත් සටහනක් තවත් නිර්වචනයක් හම්බ වෙනවා චේතනාව. ඒ නිසා භාවනා කරන කෙනා විශේෂයෙන්ම මේ චේතනාවක් පාසා කර්මයට බීජ සලසන බවත් කර්මයේ තේරුම් ගැනීම සඳහා මේ චේතනා කියන වචනය තවත් ආලෝකයක් වටන බවත් තේරුම් අරගන්න ඕනේ. එතකොට ඊයේ කියපු ටිකට තව ටිකක් ඉස්සරහට යනවා මේ චේතනාව කියන එක හිතේ පහළ වෙන චෛතසිකය. ඒ චෛතසිකය ඊ타මත්ම දඩබ්බරයි, ඊ타මත්ම අකීකරුයි, ඊ타මත්ම සදාචාරයත් එක්ක කෙලිම සම්බන්ධ චෛසිකය. ඒ නිසා යම් කෙනෙකුගේ චේතනාවල ඒ දඩබ්බරකම් තියෙන තාක්කල් ඒ පුද්ගලයාගේ සදාචාරයේ ලකු වැඩ කොටසක් තියෙනවා කරන්න. යම් කෙනෙකුගේ චේතනාවල් වල හැදියාවක්, සීතල ගතියක්, සංවර ගතියක්, මහත්ම ගතියක් තියෙනවා නම් එයා නිවනට කිට් වෙනවා. ඒක නමුත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම දන්නේ නැහැ තමන්ගේ චේතනාවල් කොයි අතටද දුවන්නේ මොකද වෙන්නේ කියලා. ඒක නිසා යාට ආර්ය පරිශ්‍රණයක් කරන්න වෙනවා. නැත්තම් කණ්ණාඩියක් ඉස්සරහට දාලා හිටගෙන ඉඳ වෙනවා. මේ චේතනාවන් කොයි අතටද දුවන්නේ කියලා. ඒක බරපතල පෞද්ගලික රාජකාරියක් ਸਰවචනාචි කරන්නේ. ඒකට පිට සකස් කරලා දෙන එකයි, ගුරුහරුකම් දෙන එකයි, ක්‍රමසහ විදි ටිකක් පෙන්ලා දෙන එකයි. නමුත් කවුරක්වත් පිළිගන්න කැමති නැත්නම් සෑම චේතනාවක් පාසාම කර්ම සිද්ධ වෙනවා. ඒ මගේ චේතනා මොකද්ද කියලා බලාගන්න එක තව කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා මම තාමත්ම ප්‍රවේශමෙන් අඩු වෙන චේතනා පහළ වෙන චේතනා අඩු කරලා පහළ වෙන පහළ වෙන චේතනාව සතියට යට කරගත්තොත් අන්න එදාට අපි මේ කුළුමීමෙක් ඊලා කරගත්තා වගේ නාසනු දාගත්තා වගේ ලාඩන් දාගත්තා වගේ අපිට අපේ ආධ්‍යාත්මික චරිතය පිළිබඳව වග වෙන්න පුළුවන්. කවදා හෝ අපිට පහළ වෙන චේතනා වැඩි සතිය අඩු නම් ඒකෙදින් ඒ පුද්ගලයාගේ ඒ සමාජයේ ඒ මානවයාගේම අවාසනාවන්ත සිද්ධියක්. ඒකට කිසි කෙනෙකුට මොනම තාලකින්වත් ඒ අවාසනාව නැති කරන්න විදියක් නැහැ. ඒක සඳහා අපිට ආචාර පද්ධති හදන්න පුළුවන්. සදාචාර නීති දාන්න පුළුවන්. ඉරේ විලංගුවේ දාන්න පුළුවන්. දඬුවම් කරන්න පුළුවන්. නමුත් කවම කවදාකවත් මේ චේතනා පහළ වෙන පුද්ගලයා මගේ මේ චේතනාවල් කීකර කර ගන්න ඕනේ කියන කාරණාව ඒ සඳහා ආර්ය පරිශෙන් දෙයින තාකල් අර බාහිරයේ යොදන මොනම සදාචාර නීතියකින්වත් yaadena උත්තරයක් ලැබෙන්නේ කල්ලල්ලන උත්තරයක් හම්බ වෙන්නේ. ඉතින් ඒක හරි බොහොම සංවේදී කාරණාවක්. ඉතින් මේ වගේ පිරිසක විශේෂත්වය තමයි එයත් සමහර දන්නේ නැති වුණත් දැනගත්ත දවසේ අපේ නිවන් මාගේ නිර්මාණ ගාමිනී ප්‍රතිපදාවේ ප්‍රගතිය මනින්න හොඳම දේ තමයි පහළ වෙන පහළ වෙන චේතනාව පිළිබඳ අවදීන් ගත කරන. වෙන විදිහකට කියනවා නම් චේතනා ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි කරපු දවසට අපිට චේතනා පිළිබඳ වග වෙන්න පුළුවන්, ඔත්තබීමක් කරන්න පුළුවන්, කියන්න පුළුවන්. වැඩි චේතනාවක් වලින් ඉඳලා අඩු චේතනා තත්ත්වයට අපි ගියාද අඩු චේතනා තත්ත්වයට වැඩි චේතනා තත්ත්වයට ගියාද සම තත්ත්ව තිබුණා. ඉතින් මේක පිළිබඳව ඒ කරන වැඩ පිළිවෙලට අපි ඉතින් සතිය පවත්වනවා භාවනා කරනවා කියලා කියනවා. කෙටිම මතක තියාගන්න තියෙන්නේ අපි සංසාර වටේ පවතින උදව් කරන මේ කම්ම වටය විපාක වටය කෙලින්ම මේ චිත්තක්ෂණයේ පවතින චේතනා මතමයි රඳාපවතින ඉන්නේ පිට මොකක් නැහැ. ඉන්නේ පිට මොනම බලවේගයකටවත් මේක වෙනස් කරන්නත් බෑ. ඒක නිසා ඒ චේතනා පිළිබඳව තමන්ගේ වගවීමක් ඇති වෙන තාක්කල් කිසිම කෙනෙකුට ඊගාව ආත්මය අපායට යයිද ඊගාත්ම දිවි ලෝකයට යයිද නිවන් දකිද කියලා කියන්නේ. ඒ නිසා ඒක තන්නේ ක්‍රම කෙනාගෙන් කෙනාට වෙනස් වෙන දෙයක් කොච්චරද කියනවනම් අපිට ඊගාවට පහළ වෙන චේතනා මොකද්ද කියලා වග කියන්න බැරි නම් අපේ ඊගාව ජීවිතය ඊගා චිත්තක්ෂණ ඊගා අවුරුද්ද ඊගා දවස මොකක් වේද කියලා කියන්නේ. අපි මොන සැලසුම් කෙරුවත් මේ චේතනාව තමයි මෙහෙවන්නේ ඒකට ਸਰවඥාසේ පෙන්නපු මේ දේ විස්තරකරනද උපමාවක් පෙන්නනවා අටුවාචාරින් වහන්සේලා විශාල වඩු මඩුවක ප්‍රධාන වඩුව නැති වෙනකොට ප්‍රධාන වඩු ශිෂ්‍යයා ඊටු ශිෂ්‍යයන් මෙහෙවමින් තමන්ගේ වඩු කර්මාන්තය කරන දවස ආරම්භ කරනවා. හරියට අපේ දැන් කාලේ උපමාවකට අනුව කියනවා නම් පන්ති භාර ගුරුවරයා නැති වෙලාවේ මොනිටර් පන්තියේ වැඩ බලලා ළමයි කීකර කරන ගමන් තමන් ඒ වෙලාවේ තමන් පොතක් කියවන නැත්නම් අධ්‍යාපනයක් කරනවා වගේ ඒ ගුරුවරයා නැති තැන ඒ පන්තියේ කෑකොස් සංගයilla සදාචාරය ඔක්කොම බලාගෙන තමන්ගේ වැඩි කරනවා. අන්න වගේ තමයි ප්‍රධාන වඩුව නැති තැන වඩු ශිෂ්‍යයා ප්‍රධාන වඩු ශිෂ්‍යයා අනිත්‍යවත් මෙහෙවන ගමන් තමන්ගේ වඩු කර්මාන්තිත් කරනවා. ආන්නේ වගේ තමයි චේතනාව අනිකුත් සියලුම 52ක් චෛතසිකයන් සියල්ලම මැඩගෙන එක්කම කීකරු කරගෙන දිහාවකට යොමු කරවීමේ බලය චේතනාව කියලා කියනවා. ඉතින් මේ චේතනාව හා සමාන තවත් චෛතසික දෙකක් තියෙනවා මේ 52 ඇතුළතදීම මේ මානසිකාරය කියන චෛතසිකයත් මීට බොහෝ සමාන කෘත්‍යයක් කරනවා. විතක්කය කියන චෛතසිකයත් මීට බොහෝම සමාන කෘත්‍යයක් කරනවා. ඒක නිසා කර්මය ගැන ඉගෙන ගන්න කෙනා කර්මයේ නිර්වචනයක් වශයෙන් චේතනාව ඉදිරිපත් කරාට පස්සේ දැනගන්න ඕනේ අපේ ඊගාව චිත්තක්ෂණය සඳහා මෙහෙවීම ප්‍රධාන වශයෙන්ම කරන චේතනාව හරහා ඒ වගේම අනියම් කෘත්‍යයක් වක්‍ර මාර්ගයෙන් මානසිකාරයක් මේකට උල්පන්දම් දෙනවා චේතනාව විතක්කයක් උල්පන්දම් දෙනවා ඉතින් ඒක නිසා යම් කෙනෙක් භාවනා විදියට යන්න යන්න යන්න යන්න උත්සාහ කරනවා පුළුවන් තරම් තමන්ගෙන් දවසට නැත්නම් ඉඳගෙන ඉන්න පැයට නැත්නම් කරන සක්මන් වෙලාවේදී හැකිතාක් චේතනා ප්‍රමාණය අඩු කරලා නැත්නම් මෙහෙවීම ප්‍රමාණය අඩු කරලා ප්‍රයෝග ප්‍රමාණය අඩු කරලා සතිය වැඩි කරගන්න. ඉතින් අපේ එදිනෙදා ජීවිතයේ මම කියන්නේ මේ භාවනා මධ්‍යස්ථානකින් භාවනා මානසිකාරකින් තොර ජීවිතයක සතිය කියන එක කැළම දන්නේ නැහැ. චේතනා පිළිබඳ කිසිම පාලනයක් නැහැ. එතකොට ඒ පුද්ගලයා අනාතයි අසරණයි. කිසිසේත්ම ඒ පුද්ගලයාට වග වෙන්න බෑ තමන්ගේ චරිත පිළිබඳව. අන්න ඒ වගේ සත්තු කොටාසක තමයි මේ පෘථග්ජනයයි කියලා කියන්නේ. පෘථග්ජනය මොන විදියෙ ශිල්ප දැනගත්තත් මොන විදියෙ ශික්ෂණ වලට යටත් වුණත් මොන විදියෙ නඹුනාම ලැබුවත් ඒ පුදුරට කවදා හෝ තමන්ගේ චේතනා පිළිබඳව පොත් ලැබීමක් සිදු වෙන තාක්කල් ඒ වගේම මේ චේතනා අඩු වෙලා සතිය වැඩි වෙන තැනට යන තාකල් ඒ පුද්ගලයාට තමන් පිළිබඳවත් අනුකම්පාවක් කරගන්න බෑ. තමන් පිළිබඳව <clears throat> ස්වార్థය පිළිබඳව වග කියන්න බෑ. ඉතින් එහෙව කෙනෙකුට උඹ මේක වග වෙන්න ඕන මේක කරන්න ඕන කියලා කියන්න අයිතියක් වෙන කෙනෙකුටත් නැහැ. ඒ නිසා කෙනෙක් බුද්ධ ආගමට එනවයි කියනවනම් තමන් ගැන අනුකම්පාවක් තියෙනවනම් ස්වార్థය පිළිබඳ හැඟීමක් තියෙනවනම් ත්‍රිවිධ රත්නය පිළිබඳව ගෞරවයක් තියෙනවනම් ඒ බුදුල දැනගන්න ඕනේ ඒ සියල්ලගේම ශ්‍රද්ධා බලයෙන්, වීර්ය බලයෙන්, සති බලයෙන්, සමාධි බලයෙන්, ප්‍රඥා බලයෙන් Taman එක චිත්තක්ෂණයක හෝ කාලයක් ඇතුළත පහළ වෙන චේතනා පිළිබඳව පොඩි සොයා බැලීම. පොඩි පොත්ත බීමක් කරන්න ඕනේ. ඒ සඳහා දෙන උපක්‍රමය තමයි චේතනා පහළ කිරීම ශික්ෂණයක මාර්ගයෙන් අඩු කරලා පහළ වෙන පහළ වෙන චේතනාව සත්‍ය ආලෝකයට ලක් කරනවා. සතියෙන් හොඳට දැක ගන්න. දැකගත්තට පස්සේ අපිට මේ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන මේ කාරණාව භාවනා ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා මේ දේශනාව ඇතුළතදී මේක පිළිබඳව තාටික ඉස්සරහට යන්න. දෙවෙනි කාරණාව තමයි චේතයීත්ව කම්මං කරෝති කායේන වාචාය මනස. අපි හිතාගෙන ඉන්නවට වඩා දවසක් ඇතුළත අපි කරන වැඩවලදී ඒක කර්මයක් වෙනවද නැද්ද කියන එක බලපාන්නේ ඒකට චේතනාවක් මුළු දාන නැද්ද කියන. මේ නිසා අපිට මේ මාර්ගයෙන් වෙනස් සමීකරණයක් ගොඩන ගන්න පුළුවන්. දවසක අපේ අතින් කයෙන් වචනෙන් මනසින් සිදුවෙන ක්‍රියා જાති දෙකක් තියෙනවා. සචේතනික ක්‍රියා සහ අචේතනික ක්‍රියා කියලා. ඊට තව වචන දෙකක් කියනවා. සසංස්කාරික ක්‍රියා සහ අසංස්කාරික ක්‍රියා කියලා. මේක අභිධර්ම වැඩියෙන් රුචි කරනවා මේ සසංකාරික අසංකාරික ભેදේ. මේ සංඛාර චේතනා කම්ම කියන වචන තුනම සමාන අර්ථ පද. මෙන්න මෙවැනි චේතනාවක් සහිත සසංකාරිකව මේ මේ චෛසික දෙක නන්දගෙම සඳහන් කරන එකම චෛසිකේනේ. අන්න එවැනි චෛතසිකයක් දරන හිතට කියනවා සවිඥානික හිතක් කියලා. එහෙම නැතුව චේතනාවකින් තොරව අසංස්කාරිකව මෙහෙවීමකින් තොරව සිදුවෙන දේ දරන හිතට කියනවා අවිඥානික හිතක් කියලා. ඒ නිසා අපි දවසක් ඇතුළත පැයක් ඇතුළත කාල සීමාවක් ඇතුළත බැලුවොත් ඒ යෝගාවචරයාගේ විශාල ආධ්‍යාත්මික දියුණුවක් තමයි මේ දේ හිතලා කරාද මෙහෙවීමකින් කරාද නැත්නම් විඥාණය මේකට වග වෙනවද නැද්ද කියන ඉතින් මේක මේක සසංකාරිකයි මේක අසංස්කාරිකයි මේක සචේතනිකයි මේක අචේතනිකයි මේක සවිඥානිකයි මේක අවිඥානිකයි කියන මේ ભેදය දැකගත්ත දවසේ තමයි ඒ යෝගාවචරයට තේරෙන පටන් අරගන්නේ අපි ඇතුලෙන් දවසකදී සිදුවෙන දේවල් වලින් 99ක් විතරම අසංස්කාරිකව සිද්ධ වෙනවා. බොහෝම සුළු කොටසයි තමන්ගේ මනාපයට, ස්වార్థයට, අභිරුචියට අනුව සිද්ධ වෙන්නේ. මේක නොගිනියගේ තරම් කියලා බුදුහාමුදුරු කියනවා. තමන්ගේ මනාපයට හිතලා බලලා කරන වැඩ කොටස හොඳට හොයලා බැලුවොත් ඉතාම ඩිංගිත්තයි. නමුත් මේ පුද්ගලයා දන්නේ මේක හිතලා කරාද කෙරුණාද? චේතනසහිත කෙරුවද අචේතනික කෙරුණාද? පුරුද්දට අබ්බහිර කෙරුණාද? රුචි අරුචිත අනුව කෙරුණාද? පෞෂත්වයට අනුව කෙරුණාද? අම්මා අප්පා කියලා දුන්න සංස්කෘතියට අනුව කෙරුණාද? මොකක් අනුව කෙරුණාද කියලා බැලුවත් ඒ පුද්ගලයා දන්නේ නැත්නම් ඒක අචේතනික සචේතනික ભેදය ඒ පුද්ගලයා විශාල අසාධාරණ දුකකට හේතු වෙනවා. නොහිතා කරපු දෙයකුත් හිතලා කෙරුවා කියලා හිතලා ඒකෙන් එන ප්‍රතිඵල නිසා පුදුමාකාර චිත්ත පීඩාවකට ලක් දවස පුරාම තද චිත්ත පීඩාවක ඉන්නේ මේ හිතලා බැලලා කෙරුවයි කියලා බලන්න. නමුත් පස්සට ගිහිල්ලා බැලුවොත් හිතලා කරපු එකක් නෙමෙයි කෙලිච්ච දෙයක්. මෙන්න මේ විදිහට ඒ පස්සට කියලා බලන්න පුළුවන් ගතිය සතිය ඇති හිතට විතරයි මේ අයිතිවාසිකම තියෙන්නේ. නිසා සතිය නිර්වචනය කරනකොට ਸਰවඥාන්සේ සඳහන් කරනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා සති සති සහිත චෛතසිකයකින් ගත කරන කිනාට දවසේ යම් චිත්තක්ෂණයක සතිය මුදුන්පත් වෙලා නම් අප්‍රමාද වුණා නම් හිත එළඹ සිටියා නම් ඒ චිත්තක්ෂණයට පස්සේ වුණත් නැවත ඒ චිත්තක්ෂණයට ගිහිල්ලා ඒ චිත්තක්ෂණයේ වෙච්ච දේ කරපු දේ දකපු දේ සිහිලවන්න පුළුවන්. ඉතින් මේකේ අනිමාර්ථ ලාභේ තමයි පොඩි දරුවන්ට සතිය තියෙනවා නම් විභාගෙට ගියහම පාඩම් කරපු වෙලාවේදී පාඩම් කරපු ටික විභාග උත්තර පත්‍රය ලියනකොට කියන්න පුළුවන්. චිර කතම්පි චිර භාසිතම්පි බොහෝ කලකට පෙළ කරන ලද්ද බොහෝ කලකට පෙර අසන ලද්ද දකින්න ලද්ද සිහිලවන්න පුළුවන්. නමුත් විභාග පාස් කරන්න නෙවෙයි බුදුහාමුදුරු බණ කියන්නේ මම මේ නිදර්ශනයක් දෙන්නේ. ඒ නිසා යෝගාවචරයේකුත් ගමනක් යනකොට මම අතින් වෙච්ච වැරද්දකින් හෝ කරපු වැරද්දකින් කවුරුරි චෝදනා කරොත් අසාධාරණ හෝ අමූලික චෝදනාවක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා මොන විදියෙන් ඒක බරපතල විදියට කරත් Tamanට නැවත ඒ සිද්ධියට ගිහිල්ලා ඒ වෙලාවේදී මම මේක සතියෙන් දැන දැන කරාද නැද්ද කරාද නැතුවද උනේ කියලා විස්තර කරගන්න බැන්නම් අනිවාර්යයෙන්ම ආයේ කියන චෝදනා කරන කෙනාගේ බලයට යට වෙන්න වෙනවා. දාස වෙන්න වෙනවා. අනාථ තත්ත්වයටපත් වෙනවා. Tamanne පුළුවන් නම් සීපත් කරලා බලන්න නෑ. මේ වෙලාවේදී මේ පුත්ලයට එහෙම පෙන්ුණට මම එහෙම චේතනාකින් කෙරුවා නෙවෙයි මේක සිද්ධ වෙච්ච දෙයක් කියලා අපායේ ගියත් බය වෙන්න එපා. කවුරු මොන જાති චෝදනා කරත්, රජ්ජුරෝ චෝදනා කරත්, දඬුවම් දෙබුවත්, හිරේ විලංගුවේ දැම්මත් බය වෙන්න දෙන තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. මම එහෙම කරලා නැහැ කියලා. හැබැයි හෘද සාක්ෂිය Tamange වාසියට ගත්ත තණ්හා මාන දිට්ඨි නිස්ෘත එකක් වුණොත් බරදා. ඒක තණ්හාවෙන්තර මාන්නෙන්තර දුක්ඛෙන්තර Tamange කියන්න පුළුවන් වෙන්නේ. ඒක ගන්න හරි අමාරුයි. ඒකට මේ එක දවසක් සතිය වඩලා බෑ. එක චිත්තක්ෂණ සතිය වඩලා සතිය පුරුද්දට යන්න ආරින්නේ. මේ ගිහිල්ලා සතියට ස්වාධීන විනිශ්චයකාරවරයෙක්සේ අනික් කෙනෙක් Tamanට කරන චෝදනාවත් Taman සලකා බලන සාකි දෙපැත්ත සලකා බලලා දෙපැත්තට පක්ෂග්‍රාහී නොවි ඒ විනිශ්චයක් ගත්තොත් ඒ පුද්ගලයා මරණ දඬුවමට ලක් වුණත් බොහොම සතුටින් ලක් වෙනවා. අපායට ගියත් බය වෙන්න දෙයක් නැහැ. ඒ මොකද Taman දන්නවා මේක මේ පරණ කර්මයක් පරිසන්දීම. මේක මම කරපු දෙයක් නෙවෙයි. ඒ තේල කතා ගාතාවල ගාථා 80ක් ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. පැහැින තෙල් කලයකට තෙල් භාජනයකට රහතන් වහන්සේ නමක් පත් කරනවා. මරණ දඬුවමක් වශයෙන් රජුරෝ. ඒ රජුරෝ ඒ තෙල් කතාවේ පැහැින ගමන් ගාථා 80ක් දේශනා කරනවා. නම් මේ පරණ කරපු කර්මයකට මේ වෙලාවේ අසාධාරණ විදිහට මේකට ලක් වුණා නේ මේ රජුරවන්ට මම කෙරේ මෛරයක් ඇති නොවේවා. මම මේ මේ මේකටපත් කරන ගහලයට මෛරයක් ඇති නොවේ. කර්මයේ ගෙවෙන වෙලාවදී අලුතෙන් කර්ම රැස් නොවෙන්න මගේ චිත්ත tattya අරසා වේවා. ඒක කරන්න පුළුවන් රහතන් වහන්සේ නමකට විතරයි. ඉතින් යෝගාවචරය උත්සාහ කරනවා හරියටම හොයලා බලලා ඒක කරන්න. නමුත් මම මේ අවධානයට ලක් කරන්න හදන සඳහා ඊට කලින් සතිය පිහිටලා තියෙනවා. නිකන් සාමාන්‍ය ආවට ගියට සතියක් නෙවෙයි බොහෝම තදබල සතියකින් වැඩ කරන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න හැම චිත්තක්ෂණයකම අපි අපාගාමී අකුසල කෙරෙන්න ඉඩ තියෙනවා. කිසියම් කෙනෙකුට ඒක දැන් මම මේකෙන් නිදහස් කියන්න බෑ සෝවාන් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම එළඹ සිටි සතිය පිහිටවා ගන්න කර්මයක් බාඩපත් වෙන්න චේතනාවක් පහළ වෙන්න ඕනේ. එතනදිත් අපිට කියන්න පුළුවන් හැකිතා චේතනා පහළ කිරීම අඩු ජීවිතයකට අපි සම්මා ජීවය හදා ගන්න ඕනේ. වචන කතා කිරීම හදා ගන්න ඕනේ. ක්‍රියා කිරීම හදා ගන්න ඕනේ. ඒකලෙල පහළ වෙන පහළ වෙන චේතනාව සත්‍යාලෝකය යටතේ ඒව ඔක්කොම පොත්වීමක් කරන්න ආන මේ ජීවන රටාවට යන්න පටන් අරගත්තට පස්සේ තමයි අපි ඒ සුද්ධ වශයෙන්ම යෝගාවචරයේ කියන නමට කරපේ. සුද්ධ වශයෙන් භාවනාව පටන් අරගන්න. එහෙම නැත්නම් ගැම්ම ගන්න පටන් අරගන්නේ ඊදාට. ඒ වාගේම තුන්වෙනි කාරණාවක් අපිට මතක් කරගන්න පුළුවන් මේ සූත්‍රයේමත් සරුවචනාංශී ගාඩ සඳහන් කරනවා. ඒ කර්මයේ නිදාන සම්භවය මේ කර්මය හට ගන්න තැන ද කර්ම බීජ කර්ම ශක්තිය හට ගන්න නිදාන සම්භවය ගැන කතා කරනකොට සරුවචන සඳහන් කරන තැන ස්පර්ශය මුල් කරගෙන තමයි යම් කිසි කර්මයක් හටගන්නේ. ඒ වගේම මේ ත්‍රිපරි වට්ටය ගැන කතා කරනකොට කිලේශ වට්ට කම්ම වට විපාක වට කියලා තුනක් තියෙනවා. ඒකෙදි කියනවා කෙලෙස් සහිත හිතක් ඇති කෙනාට විතරයි කර්ම කරන්නේ. කෙලෙස් රහිත කෙනාගේ හිතකින් කවදාවත් කර්ම කෙරෙන්නේ නැහැ. ඒ කරන දේවල් වලට කියන්නේ ක්‍රියාහිත කියලා. ඒ නිසා යම්ම වෙලාවක කර්මයක් කෙරුණා නම් ඒකට පදනම් වෙච්ච හිත ඒකාන්තම කෙලෙස් සහිතයි. ඒක නිසා කෙලේශයක් සහිත හිතකට තමයි කර්ම කරන්න පුළුවන්. ඒ නිසා අපට යම් කිසි වෙලාවක Taman අතින් සතුම් මැරීමක්, කොරකම් කිරීමක් ආදී බරපතල අපාගාමී අකුසල කර්මයක් හෝ එහෙම නැත්නම් පරිඋත්ථාන මට්ටමේ කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, තීන මිද්‍යක්, උද්ධච්ච කුච්චක්, විචිකිච්ඡක් ආදී කර්මයක් රැස් වුණාට පස්සේ කර්මයක් කෙරුණා පස්සේ පශ්චාත්තාප වෙලා වැඩන්නේ හිතේ කෙලෙස් තියෙන තාකල් රැස් වෙන හරියක් කර්ම මොනම බේරුමක්වත් නැහැ. ඒ නිසා කවදා හෝ හිත අදුගාණ ක්ෂණ මාත්‍ර වශයෙන් එහෙම නැත්නම් අපි කියනවා තදංග වශයෙන් කෙලෙස් වලින් අයිවිච් අයින් වෙච්ච චිත්තක්ෂණයක විතරයි අපිට අරසාව සැලසෙන්නේ. ඒ නිසා අපේ හිතේ තණ්හා තියෙනවා මාන තියෙනවා නම් දික්ඛ තියෙනවා නම් රාග තියෙනවා නම් ද්වේෂ තියෙනවා නම් මෝහ තියෙනවා නම් ඒ හිතෙන් කොහොම කරත් සිදුවෙන කර්ම තමයි. ඒක කුසල කර්ම වෙන්න පුළුවන්, අකුසල කර්ම වෙන්න පුළුවන්. කොයි එකෙමුත් වෙන්නේ සංසාර දික් වෙන එක තමයි. ඒක නිසා අපි කෙලෙස් පිළිබඳ වගවීමක් ඇති කරගන්න නම් හිතේ කෙලෙස් නැති තත්වයක් හිතෙන් හරි මවා ගන්න වෙනවා බුදුහාමුදුරු දීපු සුවිශේෂී පණිවිඩය තමයි මේ ලෝකේ ඉඳද්දිම නිවන් දකින්නත් ඉස්සර වෙලා ආන්නේ විදිහ පිරිසිදු හිත චිත්තක්ෂණ වශයෙන් ඇති කරන්න පුළුවන් අන්නේ ඇති කරපු චිත්තක්ෂණ වල මේ කර්ම බීජ හටගන්නේ නැහැ එහෙම කර්ම බීජ හටගත්තේ නැති චිත්තක්ෂණයකින් විපාක සිත් පහල කරන්නේ නැහැ එතනම නිවන් ලබනවා එතකොට මේ කාරණා තුන ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ කරන්නේ යම් චිත්තක්ෂණයක චේතනාවක් තියෙනවා නම් කෙලසිලා සෑම චේතනාවක්ම දුක් පිණිස පිහිටනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරනවා සබ්බේ සංඛාරා දුක්ඛා එනිසා මම හතරවෙනි පදයක් හඳුන්ලා දෙනවා චේතනා කිව්වත් කර්ම කිව්වත් සංස්කාර කිව්වත් එකම පදේ මොනම සංස්කාරයකින්වත් සැපක් නම් මේ ජීවිතය ඇති කරන්නේ වෙන විදියකට කියන්න බලන් හිතලා කරන හැම දෙයක්ම කක්කා. එච්චරයි. මොනවාරි හිතලා කරුවා නම් කවදාහකවත් මේව කිව්වට මෛත්‍රික තරහ වෙයි. ඉතින් මෛත්‍රික තරහ වෙලා ඇති වැඩක් නෑ. මේක බුදුජානනාංශේ කියපු දෙයක්. හිතාමතා කරන හැම දෙයක්ම කර්ම වෙනවා. හිතාමතා කරන හැම දෙයකම දුක් වෙනවා. ඉතින් ඒක නිසා මොන තරම් ප්‍රවේශම් වෙන්න වෙනවද සබ්බපාපසකරණ කියනකොට අපි දවසකට හිතාමතා කරන දේවල් වැඩි කරමින් යන ජීවිතයක්ද වැඩි වෙන්නේ අඩු කරමින් යන ජීවිතයක්ද කියන කතාව කිසිම කෙනෙකුට තව කෙනෙකුට තව කෙනෙක් බව කියන්න බෑ Tamanටම සැකසඳන්න වෙනවා. ඉතින් මේක බරපතලයිනේ. අපිට පුළුවන් වෙයිද දවසක හිතාමතා නොකර වෙන දෙයකට වෙන්නදරලා ඉන්න එහෙමනම් මැරෙන්න ඕන කියලා අපිට හිතෙනවා. එහෙම නැත්නම් ඒක අපිට මේ rahat වෙන්න ඕනයි කියලා හිතෙන්නේ. නමුත් මේ බයක් ඇතිකරන්න නෙවෙයි මේ දවස් එකමාරක් මේ බණ කිව්වේ. මේක තේරුම් ගත්තට පස්සේ අපි කොහොමද පරිේශන මට්ටමකින් හෝ අපේ චිත්තසංතාණය හිතාමතා කරන දේවල් වලින් පොඩ්ඩකට తాවකාලිකව අර ඔපරේෂන් කරන්න ඉස්සලා ලෙඩා සීනති කරනවා වගේ පොඩ්ඩක් අයින් කරන්නේ කොහොමද කියන එක බලන්නයි බුදුහාමුදුර අපිට මේ භාවනා ක්‍රමයක් කියලා දෙන්නේ. ආන්නේ ප්‍රයෝග කරලා හිතල මතල අදිෂ්ඨාන කරලා සචේතනික කරන දේවල් නතර කරන වැඩ පිළිවෙල කරන එක තමයි අපි මේ ධක්මන් භාවනා පරියන්ක භාවනා එදිනදා ජීවිතයේ සත්‍ය පිහිටනවා කියලා කියන්නේ. අන්න ඒ සසංකාරිකව කෙරෙන දේවල් වෙනුවට අසංස්කාරිකව වැඩි වෙන්න ඇරලා ඒක දිහා බලා සිටීම පිළිබඳ ලස්සන පියවර තුනකින් සර්වචනාංශ මේ ආනාපාන සති සූත්‍රය ලස්සනට දිගහැරලා පෙන්නනවා. ඒකෙදි මේ පහුගිය දවස්වල අපි ඔය විනය පොත සංඝයා වහන්සේට කියනකොට ඒකේ තියෙනවා තුන්වෙනි පරාජිකාවේ විස්තර ඒ විස්තරයේදී මේ භාවනාවට සම්බන්ධ හොඳ සාර මණ්ඩයක් ඕජාවක් ඒක සඳහන් වෙලා තියෙනවා. ආනේ සඳහන් වෙලා තියෙන ටිකක් මේ ආනාපාන සති සූත්‍රයත් මේ හිතාමතා කරන නැත්නම් සංස්කාර සහිතව කරන දේ පිටු කරලා ටිකක් ඉස්සරහට ගියොත් භාවනා කරන පිරිසකට අපි ආරම්භ යෝජා යෝගාවචරයකට ඒකට කියනවා ආධිකම්මික යෝගාවචරය කියලා. ඒ යෝගාවචරයකට අපි භාවනා කරන්න ක්‍රම තුනක් කියලා දෙනවා. එකක් තමයි ඉඳගෙන අපි කියන මේ පර්යංක භාවනාව. දෙක තමයි සක්මන් භාවනාව. තුන තමයි එදිනදා ජීවිතයේ හැකිතාක් දුක සතිය පිහිටවන්නේ. ඉතින් මේ තුන හරහාම ගමන් කරන තේමාව තමයි සතිය. එළඹ සිටි සිහිය. අපි ඉඳගෙන එළඹ සිටි සිහිය පවත්නවා, සක්මන් කරමින් එළඹ සිටි සිහිය පවත්නවා, ජීඳා වැඩ කරමින් ඉදිරියෙන් ඉලම් සිටිය පවත්නවා. ඉතින් අන්තිමට හොඳට පුහුණු වෙච්ච කෙනෙකුට ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, ඇවිදින් හිටියත්, නිදාගෙන හිටියත්, වැඩ කරමින් හිටියත් සති මාත්‍රාව තියෙනවා නම් දිගටම ඉතින් ඒක භාවනා මධ්‍යස්ථානක වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්, පැවිදි වෙලා කෙනෙක් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්, ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂ වෙන්න පුළුවන්. මේ සතියේ ලොකු නිර්වචනයක් දෙනවා භාවනා ජීවිතයේ. ඉතින් ඒක මේ විශේෂයෙන්ම අපි මේ ගෙන ආපු ගොඩනගා ගන්න ආපු මේ සමීකරණ ටික නැත්නම් තර්ක ටික අනුව ඉඳගෙන කරන භාවනාවට අපි මේ ගත්ත සුත්තමේ ඥානෙ බොහෝම සමීපව තේරුම් ගන්න පුළුවන්. භාවනා ලෝකේ උඟ දෙනෙක් කරන්නේත් ඒක. මේක භාවනා කරනවා කියනකොට කෙනෙකුට හිතෙන්නේම ඉඳගෙන ඉන්න ඉරියව්වක් තමයි. ඒකටම පොඩි උදව්වක් වශයෙන් වෙන්න පුළුවන් මම මේ ඉදිරිපත් කරන්න හදන කාරණාව. ඒකෙදී සරුවචන් වහන්සේ සඳහන් කරලා තියෙනවා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිශීදසි පල්ලංකං ආදි වශයෙන් මේ වගේ ආරණ්‍ය සීමාවකට ඇවිල්ලා හෝ ගහක් මුල වාඩි වෙලා හෝ නැත්නම් කාම භෝගින්ගෙන් හිස්සෙච්ච තැනකට ගිහිල්ලා අටරැංකයක වාඩි වෙනවා කියන්නේ. මේ හැම වචනයකම විශාල අර්ථ තියෙනවා. ඉතින් මේ පිළිස ඒ වගේ අරණ්‍යගත වීම සඳහා සියලු ন্যাයදායකයන් සහ සියලු වස්තුන්ගෙන් වෙන් වෙන්න ගත්ත තීන්දුව මේ මේ බණ කියන මම වග කියන එකක් නෙවෙයි ඔය එක එකන ගත්ත තීන්දුව. හැබැයි ඒක ලොකු තීන්දුවක්. ඒක බරපතල තීන්දුවක්. ඒක අපි අගය කිරීමට අවශ්‍ය නිසයි කියන්නේ මේ හැම වචනයකම විශාල අර්ථ ඊගාවට ඒ හැම කෙනෙක්ම මේ භාවනාවට දක්වන අනුග්‍රහයක් විදිහට සීලක පිළිපදිනවා. ඒක මේ පටවන දෙයක්වත් අනක්වත් නෙවෙයි. තමන් එක බාර ගන්න. ඊට පස්සේ තමන් භාවනා මධ්‍යස්ථානෙ ගියේ කෙනෙක් ගැනයි මේ කතා කරන්නේ. ඒ කතා කරලා පස්සේ ඍජු උඩුකය ඍජුව තියාගෙන තමන් වාඩි වෙලා මේ දෙන උපදේශ පන්තියන ප්‍රතිද්ද වශයෙන්ම කියනවා වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්ව සමබර කරගෙන සැහැල්ලු ලිහිච්ච ස්වරූපෙන් තියාන එක සුවයලවණ එකක් පාඩපත් කරගන්න. නැත්තම් කවදාවත් භාවනාවක් වෙන්නේ නිසා වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්ව සුවේලවන එකක් නෙවෙයි නම් ඒ කියන්නේ දඬු කඳේ ගහලා කටු බෙරේ පෙරලමින් භාවනා කරන්න බෑ ආධුනිකයන්. ආධුනික හැම වෙලාවෙම ඒ නිසා තමගේ කායට මෛත්‍රී කරන්න ඕනේ. ඉඳගෙන ඉන්න ඉරියව්ව සමබර සහැල්ලුවක් කරගන්න ඕනේ. ඒ සහැල්ලුවක කරගෙන ඒක සාතික් කරගන්න ඕනේ. මොකද සාතික් කරන්නේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා සුවසේ. ඒක මොනම විදිහකින් හෝ ආතතිගත දැඩි මනසකින් කරනවා නම් ඒ කියන්නේ භාවනාවට ලෑස්තියක් නැහැ. එනිසා ඒ දේ ඉගෙන ගන්නම සමහරට භාවනා පරිණක 7-8ක් කරන්න වෙයි. සමහරට අවුරුදු 7-8ක් යන්නත් ඉතියි. මේ සුවසේ වාඩි වෙනවා කියන්නේ. ආන්නෙම වාඩි වුණාට පස්සේ සියලු සචේතනික ක්‍රියා නතර කරනවා. සියලු සසංස්කාරික ක්‍රියා නතර කරනවා. සියලු සවිඥානික ක්‍රියා නතර කරලා හිත යොමු කරලා බලනවා මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය. අන්න ඒ සියලු සචේතනික සසංකාරික සවිඥානික ක්‍රියා නතර කරන්න පුළුවන් පරිශනාගාරයට තමයි අරණ්‍ය කියලා කියන්නේ. ඒ පරිශනාගාරය තමයි රුක්ක මූලය කියලා කියන්නේ. ඒ පරිශනාගාරය තමයි මේ ශූන්‍යගාරය කියලා කියන්නේ. එතකොට යාට අරසාවක් තියෙනවා. Tamanට මේක උහුරු වෙලා සිද්ධ වෙච්ච තැනක් වෙන්න ඕනේ. මේ කයෙන් දැඩි පීඩා වෙන්න බෑ. බාහිරෙන් දැඩි ශබ්ද නිසා බාධා වෙන්න බෑ. හිත දැඩිසේ චිත්ත වීචි ටිකේ දුවමින් හිතන හිතක් වෙන්න බෑ. සහැල්ලුවට වාඩි වෙලා මම දැන් මෙතන සුවසේ ඉන්නවා කියලා කියනද පුංචි පිනක් තිබිලා බෑ. මේක හොඳම පරිශනාවක් තමයි දසපාරමිතා පිළිලන ත්‍රි හේතුක ප්‍රතිසන්දින එක චිත්තක්ෂණයට හිත තැම්පත් වෙයි. දසපාරමිතා නැත්තම් ත්‍රි හේතුක නැත්තම් එකම චිත්තක්ෂණයක් වුවත් මම දැන් මෙතන කියන එකේ ස්පාසු ලබන්නේ නැහැ. ඔකට මේ කේන්දර බලන්න යන්න ඕන කමකුත් නැහැ. මෛත්‍රී බුදුහමරෝ පහනකම් ඉන්න ඕන කමකුත් නැහැ. යම් මිනිසෙකුට ඉඳගෙන වාඩි වෙලා මම මම දැන් මෙතන ජොලිය වාඩි වෙලා ඉන්නවා කියලා කියාගන්න බැරි නම් ඉතින් කාලකන්ණි ළමයි. වෙන මොනවයි කියන්නේ? දතපාරමිතත් නැහැ, ත්‍රි හේතුක ප්‍රතිසන්දිත් නැහැ. එක සැරයක් කරවට තීන්දුව කරන්න එපා. හතර සැරයක් කරන්න. කරලා බලන්න මේ ඉඳගෙන ඉන්න මේ මොහොතේ මට මේ මේ ඉස්පාසුව සැහැල්ලුව නැත්තම්. එහෙම සැහැල්ලුව ලැබුණාට පස්සේ ඒ චිත්තක්ෂණයේ දෙපැත්තකින් අපි සාධාරණීකරණය කරනවා. එකක් තමයි ජීවිතේ පණවෙන වතාවට මට මාව මෛත්‍රී කරනවා. තමන්ට තමන් මෛත්‍රී කරනවා. මේක අපි කවදාකවත් කරන වැඩක් නෙවෙයි. අපි මේ යන්ත්‍රයේට මනුෂ්‍ය ශරීරයට දුබකරයක් වගේ තමයි සලකන්නේ. මේක බර උස්සන්න පාවිච්චි කරනවා. ඇහැඩ වැඩ දාන්න පාවිච්චි කරනවා. අරක කරන්න මේ කරන පාවිච්චි කරලා කවදාකවත් මේ ගුණාට කරත්‍ය බඳින ගුණාට සලකන්නේ. ගුණගෙන් වැඩ ගන්න එක විතරයි අප කරන්නේ. නිසා එක දවසක බොහොම ප්‍රේමයෙන් අනේ පින් කරලා ගත්ත මේ මනුස්ස ජීවිතේ බුද්ධෝත්පාද කාලේ හම්බෙච්ච මනුස්ස ජීවිතේ අනේ ඇහැකට දිවනාසය ඔක්කොම අංග පුලාවක් අයිති මේ මනුස්ස ජීවිතේ අනේ කල්යාණ මිත්‍රන් සහිත මනුස්ස ජීවිතේ අනේ සීල් රකින මනුස්ස ජීවිතේ අනේ බනහපු මනුස්ස ජීවිතේ මම මේකත් එක්ක මේ ඉන්නවා කියලා ඒක රස බලනවා කියන එක එසේ මෙසේ ප්‍රස්තාවක් නෙමෙයි මේක කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා බුදුහාමුදුරුවෝ. සමහරව අවුරුදු 100 120 ජීවත් වුණත් කවදාවත් ක්ෂණ සම්පත්‍ය බුද්ධි විඳලා නැහැ. හිත කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා, ඊ වැරදිච්ච දේවල් ගැන කල්පනා කරනවා, මේ ළඟ ඉන්න මිනිහා මං ගැන මොනවා හිතයිද කියලා කල්පනා කරනවා, මෙතන හිටියාම ගෙදර ගැන කල්පනා කරනවා. නානා අප්‍ර දේවල් කල්පනාවල් තියෙනවනම් මේ ක්ෂණ සම්පත්‍ය පාන. මේ ක්ෂණ සම්පත්‍ය ලැබුණාට පස්සේ ඒ පුද්ගලට හම්බ වෙන දායාදේ තමයි නැත්නම් ක්ෂණ සම්පත්තිය ලැබුණාද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයේ තමයි තමන්ගේ හිත අතීත අනාගතය දුවන් නැතිකම. එක චිත්තක්ෂණයකට. තමන්ගේ මේ ඉරියව්ව වේදනා නොදෙන බව, ස්පාසු නැති තත්තරපත් නොකරන බව. තමන්ගේ බාහිරේ බාධා වලින් ඇනවුම් ආමන්ත්‍රණ කතා නැහැ. ඉන්න පුළුවන්. ඉතින් ඕකට අපි කොච්චර පින් කරලාද? මේ වගේ ගෞතම බුදු සිරිපුත් සම්බුද්ධ ශාසනික ඉපදිලා මේ වගේ පිරිසක් එක්ක මේ වගේ දෙමාපියන් ජාතකයලා මේ වගේ බුද්ධහම කියන එකට ඇවිල්ලා මේ අපි බුද්ධ විදින්නේ නිවන හා සමාන චිත්තක්ෂණයක් මේ ක්ෂණ සම්පatti. අන්නේ ක්ෂණ සම්පත්තිය අපි ගත කරන චිත්තක්ෂණයේදී හිත ඇතුළට නැමුණා නැත්නම් හිත බාහිරේ නන්නතර නැහැ. ඇතුළට නැමුණා කියන තියෙන පුංචි ඉඟියක් ඒකෙදී නම් සර්වචනාංශේ පොඩි ඉඟියක් අපිට දෙනවා මේ හුස්ම ටික වැටෙනවා. හුස්ම ටික වැටෙනවයි කියලා කියන්නේ හිත ඇතුළට නැමුණා කියන එක. එහෙම නැත්නම් අපිට තේරෙයි අපි රූප බලමින් ඉන්නේ, ශබ්දහමින් ඉන්නේ, ගඳ බලමින් ඉන්නේ, රස බලමින් ඉන්නේ, පහස ලැබෙමින් ඉන්නේ. හුස්මට හිත යන හුස්මට ඒ නිසා අපි ප්‍රාණය කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට මේ හුස්මට හිත යොදලා කටයුතුනිකට සංස්කෘත භාෂාවෙන් ප්‍රාණයාමයේ කියලා කතා කරනවා. ප්‍රාණයාමයේ කියලා කියන්නේ මේ හුස්ම පාලනය කිරීමේ වැඩ පිළිවෙල. ඊට බොහොම කිට්ටු වචන තමයි ආනාපාන කියන වචනේ. එතකොට යම් කිසි කෙනෙකුට බොහොම අමාරුවෙන් ගෙපල කපල ලෙවල් කරලා හරි ගැසලා පාම් කපටක් තියලා නැකතට මුල් ගල තිබ්බා වගේ තමයි තේරෙන්න පටන් අරගත්තොත් අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව වැටෙන හුස්ම ඒ මොකද හුස්ම කියන වැඩපිළිවෙල විතරක් සචේතනික අචේතනික දෙවිදිහටම සිද්ධ වෙනවා. සසංකාරික අසංකාරික දෙවිදිහටම සිද්ධ වෙනවා. සචේත සවිඥානික අවිඥානික දෙවිදිහටම සිද්ධ වෙනවා. වෙන විදිහට කියන හුස්ම ගන්නත් පුළුවන්, වැටෙන හුස්ම දිහා බලනින්නත් පුළුවන්. මෙතනදී මේ ඊයේ යදයි කරපු කතාවෙන් මම මේ පෙන්ලා දෙන්න හදන්නේ භාවනා කරන යෝගාවචරය විශේෂයෙන්ම ආනාපාන සති භාවනා කරන යෝගාවචරය තවත් ඕනනම් කියන්නේ විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන යෝගාවචරය. බලන්නේ සියලුම අවශ්‍ය தත්ත සප්පාය කරනු සපෙල දීලා ස්වභාවයෙන් මේ කයට නඩත් වෙන්න ඇර ඒ හුස්මට හිත ගියාද එහෙම නැත්නම් උදරයේ පිම්බීම හැකිලීමට හිත ගියාද ඒ ගියාම ඒ හුස්ම ප්‍රකට කර ගැනීම සඳහා ඉස්මතු කර ගැනීම සඳහා හුස්ම ආයාසයෙන් ගන්නවනම් තාම ලෑස්ති නැහැ ඉන්දීම හැකලීම ආයාසයෙන් කරනවා ලෑස්ති නෑ. ඒක හැබැයි වැරද්දක් නෙවෙයි. ඒක වෙන්න ඉඩ තියෙනවා. නමුත් Taman ඒකට පුරුදු වෙලා, හුරු වෙලා යන්න ඇරලා ඒ ආසද ප්‍රසවාස හෝ පිම්බීම හැකලීම ස්වභාවයෙන් බෙන්ඩහලා බලනවනම් අපි මේ අචේතනිකව ක්‍රියාත්මක වෙන අසංස්කාරිකව ක්‍රියාත්මක වෙන අවිඥානිකව ක්‍රියාත්මක වෙන දේ අන්තං අඳුර ගන්න උත්සාහ කරනවා. මේක සරුවත්ඥාන්සේ සඳහන් කරන්නේ සතෝ අසසති සතෝ පස්සසති. සම්පූර්ණ සත්‍ය ආලෝකයේ යටතේ ආශ්වාස වෙනකොට ආශ්වාසයේ බව දැනගන්නවා. ප්‍රශ්වාස වෙනකොට ප්‍රශ්වාසයේ බව දැනගන්නවා. මෙන්න මේක ඉතාමත් වැදගත් මේ ගිත ඇතුල් වෙන එලිපත්ත වගේ. භාවනා මන්දිරයට ඇතුල් වෙන එලිපත්ත වගේ. ආනෙතෙන ගියාට පස්සේ ඒ යෝගාමචරයා ඊට ඉස්සලා හිටපු අර චේතනා බරිත වේදනාවෙන් පීඩිත සද්දෝලින් ඇහිරිච්ච ජීවිත නිසා ගන්න හුස්මේ ටිකක් රළු ගතිය තියෙනවා. ඒ නිසා සරුවචන සඳහන් කර තියෙනවා ඉස්සල්ලාම වශයෙන් දකින්නේ දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස. දීර්ඝ හුස්ම ගැනීම සහ දීර්ඝ හුස්ම හෙළීම. ඊට පස්සේ ඒ පුද්ගලයාට දැන් තමන් ඉන්නේ ඉරියව්වේ ඉඳලා හුස්මට හිත අරගෙන ඒ හුස්ම දිහා ඊටාම සංසුන්දේ බලන ඉන්නකොට ඒ දීර්ඝ හුස්ම එන්නේ එන්නේ සංසිඳෙනවා කියලා දැනගත්තනම් භාවනා ඉදිරියට යන බවට ලක් හුස්ම හින්දෙන්ද ඇවිස්සෙන බව දැනගත්තනම් මනස ඇවිසිච්ච බවට ලකුණ. නමුත් මේ මනස ඇවිසිච්ච කතාව ਸਰවචනසේ ආනාපාන සති සූත්‍රයේදී සඳහන් කරන්නේ ਸਰවචනසේ පෙන්වන්නේ ඉදිරි ගමන සුදු පැත්ත, හරි පැත්ත. ඒ නිසා දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියලා හරි ගියාට පස්සේ ඒක රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා හුස්ම එන්නේ එන්නේ සියුම් වෙන්න, කෙටි වෙන්න පටන් ගන්නවා. අන්න මේ කොටහයිදී දීර්ඝ උස්මක පැවතිච්ච මේ ආනාපාන සති භාවනා කෙටි උස්මක් දක්වා ගෙන යාමේදී කිසිම කෙනෙකුට බාධාවකින් විරහිතව නිසිනින්ද කෙරෙන්න හම්බ වෙන්නේ. විශාල නීවරණ බලපෑම වෙනවා. විශාල බාහිර ශබ්ද බලපෑම වෙනවා. විශාල කායික වේදනා බලපෑම වෙනවා. විශාල වශයෙන් හිතවිලිෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මම අර කලින් කියපු කතාව පොඩ්ඩක් ඇදලා බලන්නම්. ඇදලා දෙන්නම්. මේ බය නැති කරගන්න ඒ වෙලාවේදී හිතිවිලි වලට අපි හිතලා ගත්තේ ව නෙවෙයි නෙන්නේ අචේතනික වෙන්නේ හිතවිලිනේ අවිඥානික වෙන්නේ හිතවිලිනේ අසංස්කාරික වෙන්නේ හිතවිලිනේ ඒ වෙන්නේ ඒ නිසා යෝගාවචරය ගුරුවරට වග වෙන්නේ මම මේ හිතනව නෙවෙයි හිතනවන මැරෙයි හිතුණාට පවු නැහැ හිතෙන හිතවලින් පෞසිද්ධ වෙන්නේ නැහැ වැරද්දක් වෙන්නේ නැහැ සිල් කැඩෙන්නේ නැහැ භාවනාවට බාධාකුත් නැහැ ඒ වගේම ඇඟ දඬු කරගෙන දැඩි කරගෙන වේදනා එන ඉරියව්වක නෙවෙයි ඉන්නේ. හොඳ පහසු ඉරියව්වකින් ඒත් වේදනා එනවනම් ඒ ඒන වේදනා නිසා චිත්ත පීඩා ගත යුතු නෑ. ඒක තමයි හිතලා ගත් එකක් නෙවෙයි, ඉල්ලලා ගත් එකක් නෙවෙයි. නිසා ඒ වගේ තියෙන අචේතනික භාවය, අසංස්කාරික භාවය, අවිඥානික භාවය දකින්ද දකින්ද තමන්ගේ භාවනා ජීවිතේ මෝරච්ච කරනවා. ඉදිරියට ගම තේරුම් ගන්න. ඒ වගේම සමහර සද්ද ඇවිල්ලා කන ඌරන. හරියට කරදර කරනවා. නමුත් ඒකම සද්දකින්වත් Tamanට ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඒ වගේම පටේ හිටිති බාහිර තියෙන සද්ද එකක්වත් Taman ඉල්ලගත්තේවත් නෙවෙයි. තමන්ගේ නම කියලා කතා කරන දේවල්. ඉතින් ඒව ගැන මේ සද්ද අඩු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕ. මේ සද්ද නිසා මගේ හිත ගැටෙනවා කියලා දඟලන්නවත් නෙවෙයි. මේක තමයි ලෝකේ කියන්නේ. ඒචා යෝගාවචරයට පුංචි අතවාසියක් දෙනවා. හිතවිලි ආවට හිත නරක කරගන්න එපා. හැබැයි හිතන්න එපා. වේදනා දැනුණට කමක් නැහැ. හැබැයි වේදනා දනවන ඉරියව්වක ඉන්න තරම් තකතිරු වෙන්න එපා. මෝඩ වෙන්න එපා. බාහිර සද්ද ඇවිල්ලා හිත පීඩා වුණාට කමක් නැහැ. ඒ සද්ද Tamanda නෙවෙන බව දන්නවනම් නැත්නම් ඉල්ල කරලා අසවලාට කතා කරන එක නෙවෙයි කියලා දන්නවනම් ඒ ගැන පොඩ්ඩක් ඉවසලා කටයුතු කරන්න. එහෙම නැති දැන් ලෝකේ නෑ. පණ තියෙන හැම තැනකම සද්දයක් තියෙනවා. මොකද අපි ජීවත් වෙන හැම චිත්තක්ෂණයම කච කච ගාන ජීවත් වෙන්නේ. භාවනා නොකරන්නේ හැම වෙලාවෙම බලන්න මීයෝ කඩ කපනවා. දෙන්නේ එකතු වෙච්ච ගමන් කච කචේ. අපිට මතක් වෙනවද මේ ලෝකේ කොතනක හරි මිනිස්සු භාවනා කරනදී අනේ එක චිත්තක්ෂණයට කරබන් හිටපන් කියලා හිතෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මේ කර්ම ආපව පරිසම්පෙන්නත් එපායි. ඉතින් ඒ නිසා ආ ගැන හත් දරි ඇවිල්ලා වතිනවා. ආන්නේ වෙලාවදී ඉවසලා කටයුතු කරන්න මම ඊට පස්සේ ආයෙනම් අනවශ්‍ය ශබ්ද කරන්නේත් නැහැ. මම මේ වෙලාවේ වෙන ශබ්දත් ඉවසගෙන කටයුතු කරනවා කියලා. මේ තුනේදී යෝගාවචරයේ හිත සංසිඳව ගන්නවා කියන එක පුංචි නෑ මේ වචන කීපකින් කිව්වට. අන්නේම කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඒකේ නයිසાર્ගික ප්‍රතිඵලය තමයි හිත නිශ්ශබ්ද වෙයි, කය නිශ්ශබ්ද වෙයි, ආනපන කෙටි වෙයි. හැබැයි ඒක ප්‍රාර්ථනා කරලා ගන්නත් බෑ. හිතුවට හම්බ වෙන්නේ නැහැ. වෙනවා නම් හරි කියලා හිතා ගන්න පුළුවන්. අන්න මෙන්න මේ ඔය කියන අරණ්‍යගත වෙලා රුක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා හොඳ ඉරියවක වාඩි වෙලා ස්වභාවයෙන් වැටෙන අසංස්කාරක වෙන හුස්ම දිහා බලලා ඒකත් සංසිඳීලා හුස්ම ටික හරියට අතට අල්ලගත්තා වගේ හිතට කීකරු කරගත්තා වගේ මූණට මූණ දාලා තියාගත්තා වගේ මේ ගත කරපු පියවර ටික භාවනා ජීවිතේ ඉතාමත්ම වැදගත් රහත් උනත් කදාක තමත කරන්න බැරි පියවරක් මේක සරද්ද සරක් භාවනා කරුවා හෝ සෝවාන් වුණා කියලා හෝ අනාගාමී වුණා කියලා කවදාකවත් ඔය කතත් හතර කාටවත් අමතක කරන්න බෑ. මුන්ට මතක තියාගන්න නිසා හැමදාම අපි භාවනා කරන ආධුනිකෙක් වාගේ ඔය ටික ඔය මූනික එකලස ඇති කර ගන්න ඕනේ. ඇති කරගත්තට පස්සේ ඒ හුස්ම නිකන් අතට ගත්ත නෙල්ලි ගෙඩියක් වගේ Tamanට වශී භාවයකට එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය භාවනා ජීවිතය අපි කරන්නේ මූණට මූණ හුස්මට මූණට මූණ දාලා ඉන්න පුළුවන් තත්ත්වයක් එන්න. වරින් වර ඒ අතරමැද හුස්ම ලොකු වෙලා ආයෙත් තැම්පත් වෙන්න පුළුවන්. සමහරට තැම්පත් වීම යන්න පුළුවන්. අන්නේ වෙලාදී යෝගාවචරයට තුන්වෙනි පියවර ਸਰවචනසේ වෙනවා සබ්බකාය පරිසංවේදී අස්සසි සාමිති සික්කති සබ්බකාය පරිසංවේදී පස්සසි සාමිති සික්කති එතකොට මේ යෝගාවචරයට මේ හුස්මේ අස්තර විස්තර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන සේරම බලන්න පුළුවන් වෙලාවක් මේ හුස්ම පටන් ගන්නෙ මෙහෙමයි ආශ්වාසය පටන් ගන්න මෙහෙමයි මෙන්න මෙහෙම නාස්පුඩු පුරවාගෙන දිගින් ගිහිල්ලා මෙන්න මෙහෙම තුනි වෙලා යනවා. ඊට පස්සේ ප්‍රශ්වාසය පටන් ගන්න මෙහෙමයි ඊට පස්සේ නාස්පුඩු පුරවාගෙන හුස්ම පිට වෙලා නැති වෙලා යනවා කියලා එතෙන්ට එනකන් විස්තර බලන්න යන්න එපා. ඊට බලන්න බෑ. එතෙන්ට යනකම් කරන්න ඕන මෙයා කී කර කර ඒ කීකරු කරගන්න වැඩපිළිවෙලදී තාමත් ආධුනිකයෙක් විදියට අද ඉස්තරලාම ඉපදිලා හුස්ම ගන්න බබෙක් විදියට කටයුතු කරන්ඩ අපි බොහෝම නියතමානී වෙන්නේ. ධර්මයේ ධර්ම ගැඹීරත්වයට ගරු කරන්නේ. සරුවචනන්සේ ආනාපාන සතිය දේශනා කරන වාරයක් වාරයක් පාසා අත නෑර මේක දේශනා කරේ ඔක එක සැරයක් කියලා උඹලට තේරෙන්නේ නැතව කරබල්ලා කියන්න නෙමෙයි. මේක වටිනාකම් වෙන්න. අන්න මේ ආශ්‍රව ප්‍රසවාස කිටි විලා යනවා කිටි වුණාට දැන් තමයි හොඳට මේකේ අතර විස්තර අංග ප්‍රත්‍යංග බලන්න පුළුවන් අන්නේ වෙලාවේදී ඒ තුනී වෙමින් පැවතුණත් සියුම් වෙමින් පැවතුණත් දැනෙන නොදැනෙන මට්ටමටපත් උනත් එහිලා ශබ්ද වලට හිත නොයෑම පිණිස වේදනාවට හිත නොයෑම පිණිස හිතවිලි වලට හිත නොයෑම පිණිස තුනී වෙමින් පවතිනා වූ ආනාපානයටම හිත මෙහෙවීම පිණිස අපි මේ වෙලාවේදී විතක්කේ කියන චෛතසිකේ පාවිච්චි කරන්න වෙන්නේ ඉඩ තියෙන සමහර යෝගාවචරය. උදාහරණයක් වශයෙන් කියනවා නම් ගාන්ටාරයකට තට්ටුවක් කරනවා. තට්ටු කරපාරම ලොකු සද්දයක් එනවා. ඊට පස්සේ සද්ද ගෙවෙන කම්ම අහගෙන ඉන්නවා. අහගෙන ඉඳගෙන ආනකොට දැන් මේ සද්ද අනෙකුත් සද්ද අතර මැකෙමින් පවතිනකොට අපිට පේන්නේ බාහිර තිබුණු සද්දවල වේගය වැඩි වෙනවා. අන්න එවැනි තඩමාරුවකදී අර ගාහන්තරෙන් වැදිලා ගෙවෙමින් පවතිනා වූ මේ කිංකිණි සද්දෙට දෝංකාර සද්දෙටම හිත පවත්තන්න නම් අපිට යම් යම් ක්‍රමසහ විදි යොදවන්න වෙනවා. අනෙක් සද්දවලට හිත නොයවා මට කොච්චර දුරට මේ ගෙවෙමින් පවතිනා වූ නිවිමින් පවතිනා වූ වැයවිමින් පවතිනා වූ ක්ෂයවිමින් පවතිනා වූ නිරුද්ධ වීම පවතිනා වූ සද්දට හිතිය දාන්න ඕනද කියන එකට හිත එල්ල කරන්න එපා හිත මෙහෙවන්න එපා හිත යොමු කරවන්න එපා නැත්තම් හිත අනිවාර්ය වෙනන්නත් ආර වෙනන වටේ තියෙන සද්ද කන්නේ මෙහෙවීමට නැංවීමට යොමු කරවීමට කියන විතක්කේ මෙන්න මේ සඳහා ඒ මහසිසඩෝ ස්වාමීන් වහන්සේ ඒ විතක්කයට කරන ධෛර්යයක් වශයෙන් නම් කිරීම ලේබල් කිරීම තාමත්ම සජීවී සක්‍රීය උපක්‍රමයක් විදිහට පෙන්ලා දෙනවා. මෙන්න මේ විදිහට අවශ්‍ය නම් ඒ තමන්ගේ ආස්වාස වේලාදී ආස්වාසයට ප්‍රස්වාස වේලාදී ප්‍රස්වාසයට නොවරදවා නොබලහ හිත මෙහෙවීම සඳහා මේ ඇතුළේ නොහුසු නැත්නම් ආස්වාස හුස්ම මේ ගන්න හුස්ම මේ පිට වෙන හුස්ම නැත්නම් මේ ප්‍රස්වාස හුස්ම මේ හෙළන හුස්ම කියලා මෙනෙහි කිරීම සමහරකට හරියට අර පිහියක් ගාලා පිහිය අන්තිම දැල්ල පොලිෂ් කරන්න වගේ තියුණු කරගන්න වගේ අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදියට යොදන විතක්කයක් පාස මේ ආශ්වාස හුස්ම ගෙවෙන අවස්ථාව, මද අවස්ථාව, මේ මුල අවස්ථාව, ප්‍රශ්වාස මුල අවස්ථාව, මද අවස්ථාව, අග අවස්ථාව කියලා දකින්න දකින්න ඉස්සෙල්ලා මේ හුස්මටවත් හිත යොදා ගන්න බැර හිටපු කෙනා දැන් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරගෙන ඒකේ මුල මදාගින් වෙන් කරන මේ හැම කොටසකටම හිත මෙහෙवला බලනකොට ඒ විතක්කයට විතක්කේ දැඩි කිරීමක් වශයෙන් විතක්කය රේන්ෆෝස් කරන්න ඒ විතක්කේ යොදන යොදන චිත්තක්ෂේ තියෙන රස ඒකේ තියෙන දැනෙන දේ වැටහෙන දේ ආකාර වශයෙන් සටහන් වශයෙන් පුළුවන් තරම් උකහා ගන්න උත්සාහ කරන්න කියනවා මම දන්නවා මම ඉන්නේ බොහොම ගැඹුරු කාරණාවක් විස්තර කරමින් කියන බව මම දන්නවා ඔක්කොටම අල්ලන්න පුළුවන් ද බැරි වෙයිද කියන එකක් මට හැකියකුත් තියෙනවා. නමුත් භාවනා කරලා යම් මට්ටමකට ගිය කෙනෙකුට මේක සමානලට අත්තරක් වෙන්න ඉඩ තියෙනවා. ඒකෙදී කියන්නේ විතක්කේ කියලා කියන්නේ ස්වභාවකට ගෙනෙන ලද යෝජනාවක්. ਵਿਚාරය කියලා කියන්නේ යෝජනාව ස්වභාවේ සම්මත වීමක්. ඒක නිසා හිත මෙහෙවුවා නම් ආශාසයේ මුලට වෙන්දටත් වැඩිය යොමවන්න කරන්න පුළුවන් කියලා ඒක ගිය බවට සාර්ථකයක් වශයෙන් මොනවද මේ සියුම් ආරම්භයේ තමන් අත්දකින්නේ කියන එක. ඊට පස්සේ ඒක මැදට යනකොට ගොරෝසු තත්ත්වදී මොනවද සියුම් තත්ත්වෙට වැඩිය වෙනස්කමක් දකින්නේ කියන එක. ඊට පස්සේ ඒක ගෙවෙමින් යන වෙලාවේදී ඒකට හිත හොඳට සාංශුද්ධෙන් ගියා නම් පටන් ගන්නෙදී මැදට වැඩිය අගේදී අගදී මොනක් තමන් අත්දකින්නේ කියන එක සවිස්තරව ඇහිඳ ගන්න එක සවිස්තරව වෙන් කළා දැනගන්නේ බරපතල අභියෝගයක් අපේ මොළේට. අපේ මොලේ හැම වෙලාවෙම කෑදර දේවල් හොයන. රස තියෙන ආහාරයක රෙසිපි එක තියෙනවා හොඳට කටපාඩම් කරන්න කියලා ගෙදර කියලා උයලා කනකම් ඒක හොඳට මතක තියෙනවා. දැකපු රූපයක විස්තර දැක්කනම් ඒක හිත හිතා එහිනෙමුත් බලන. නමුත් මේ කිසියම් කමකට නැති මේ ආශ්වාසයේ මුල බලලා ඒකේ විස්තර හොයන්න මැද බලලා මැද විස්තර හොයන්න අග බලලා අග විස්තර හොයනවා කියන එක වෙන් කරලා දකින්නවා කියන එක අපේ මොලේ කවදාකවත් වැඩ කරපු නැති නියුරෝන්ස් වලට සර්කිට්ස් වලට තද්ද බල අභියෝගයක් දෙනවා. මේකෙන් අපිට PhD හම් වෙන්නෙත් නෑ, ලාභ හම් වෙන්නෙත් නෑ, සත්කාර හම් වෙන්නෙත් නෑ, සම්මාන හම් වෙන්නෙත් නෑ, මොනවාක්වත් හම් වෙන්නේ නෑ. මෙතන හම් වෙන්නේ කවදාහකත් මොලේ විවෘතන වෙච්ච නැති පැති කීපයකට වැඩ ගන්න නැති සර්කිට්ස් කීපයක් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මුල් අවස්ථාවේ යෝගාවචරයට තේරෙන්නේ නැහැ ඇයි මේ වගේ මොලේ අනවශ්‍ය අභ්‍යාස කරන්නේ කියලා. එහෙම නැත්නම් මේක මලකට කාච්ච යන්ත්‍රයක්. මේ යන්ත්‍රේ වැඩ කරන්න නම් එයාට මෙතෙක් නොදීමුණු අභියෝග දෙන්න ඒක විතරක් නෙවෙයි. මේ විදිහට ආශාර ප්‍රසවාසයේ මුලමඳාක බලනකොට රස බලන එක විතරක් නෙවෙයි. මේක කවදා හරි කාට හරි මේක කමඨාංශ දුන්නට කියන්න පුළුවන් නම් ආශාසයේ මුලට වැඩිය මැද මෙන්න මේ වෙනසක් මං අත්දකිනවා. මැදට වැඩි ආගත යනකොට මෙහෙම වෙනසක් අත්දකින්නවා. ඊට වැඩි වෙනසක් ප්‍රසවාසයේ මුලදී මම දකින්නවා. මේ විදිහට මැදදී දකින්න අගි දකින්න කියලා නිවන් දකින්නම වෙනවා. කවදාකවත් එහෙම දකි එහෙම කියන්න පුළුවන් කෙනෙකුට නිවන් නොලැබී යන්නේත් නෑ. නිවන් ලැබිච්ච කෙනෙක් ඕවා විස්තර කතා කරනකොට හොඳට කතාවදී අහගෙන ඉන්නකොට දැනගන්න පුළුවන්. හැබැයි පොතේ ගුරාලත් ඉන්නවා කටපාඩම් කරලා කියන. කන්න පැලෙන්න ගහන්න ඕනේ ඒ වෙලාවේ. ඒක නෙවෙයි අපිට ඕන කරලා තියෙන මම අත්දැකීම බලන එක. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීලා හරිය වැදගත් අත්දකින්න දෙ කියන එක. ආනෝ විදිහට මේ විතක්කේ සහ ਵਿਚාරේ කියන මේ චෛසික ධර්ම දෙක දැන දැන මෙහෙවිලා කෙරුවොත් පමණක් ජීවිතේ පළවෙනි වතාවට විතක්ක ਵਿਚාර දෙක කුසල් පැත්තට යනවා. එහෙම නැත්නම් මේක අනිවාර්යයෙන්ම උදව් කරන්නේ තණ්හාවටයි මාන්නයටයි දික්කියටයි. මේ විතක්ක ਵਿਚාර දෙක නීහරකෙක් නාශලනුවක් ඇදගෙන යන්න වගේ කාමච්ඡන්දෙටයි ව්‍යාපාදෙටයි තමයි යති. දැන් පළවෙනි වතාවට ආස්වාස කරන ආස්වාස විස්තර ප්‍රස්වාස කරන ප්‍රස්වාස විස්තර දකිමි. ඒ විස්තර විභාගය අඛණ්ඩව එක දිගට කරගෙන යන්න පුළුවන් නම් ඒකෙන් පේන්න තියෙනවා මේ යෝගාචර අනිවාර්යයෙන් මේ ජීවිතේදී ඒ විපස්සනා ඥානවන්ට අවශ්‍ය ශේස්ත්‍රය අවශ්‍ය උපස්තරය හොඳටම හැදිලා තියෙනවා. ඒ වගේ මේ යෝගාවචරයට මේ වෙලාවේදී තේින්නවා මේ වැඩේට කාන්දන් ශක්තියක් ගොඩ නැගිලා, ජවයක් හැවිලා, අර එක අරමුණක් දිගේ කිඳා බැහැගෙන යනවා. নানা ආකාර අරමුණු දිගේ තරන්දි තරන්දි තිබුණ හිත අරමුණක් දිගේ එකට කිඳා බැහැගෙන යනකොට හරියට තැම්බිච්ච අලකැලයකට ගෑරුප්පකින් අනිනකොට ඒ අලකැලේ ගෑරුප්පුව දැවටිලා කිඳා බහින ගතිය අපිට තේරෙනවානේ අමෝරාවෙන් දමල ගැහුවට ගෑලුප්පකින් අල කැල පැටලෙන්න පුළුවන් දැවටෙන්න පුළුවන්. අන්නේ බහින බැස්මේදී ගුරුවරයාට වැඩිය ඉක්මනට ඒ වැඩ කරන එකනට තේරෙනවා. එයා ඒ තේරිච්ච කොටස ගුරුවරයාත් එක්ක බෙදා හදා ගන්න එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒකට කමඨාන් සුද්ධ කරන ගුරුවරයාට තේරෙනවා මේ කියන බණ ඇහිලා තියෙනවා. ඇහිච්ච බණ යොදවලා තියෙනවා. යොදවලා තමයි කියන්න පුළුවන්. මෙන්න මේ වගේ විශාල එකලසකට පස්සේ ඉතාල එකලසකට පස්සේ භස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කද කියලා ඉතාත්ම තාක්ෂණික වචනයක් බුදුහාමර පාවිච්චි කරනවා. ඒ යෝගාවචරයාගේ සංස්කාර ධර්මවලින් තුනෙන් එකක්. කාය සංස්කාර නැමැති දේ ජීවිතේ පළවෙනි වතාවට සංසිඳෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් ඒ පුද්ගලයා කැලේකට ගිහිල්ලා නෑදෑයෝ අතහැරලා වස්තු භෝග අතහැරලා ශීලක පිළිටලා කායික වාචසික වශයෙන් යම් හික්මීමක් ඇති කරගෙන තිබුණා නම් වීතික්කම කෙලෙස් මට්ටමේ ඒක තව උත්කෘෂ්ඨ වීමක් වශයෙන් පරිඋත්ථාන මට්ටමේ හිතේ කයේ තිබිච්ච අසංස්කාරිකෝ සිටිවිච්ච දේ එහෙම නිවෙන්න පටන් ගන්න. නැත්නම් කය නිවන් දකින්න පටන් ගන්න. පස්සන් බයං කාය සංකාරං අසසිතාමිති සික්කති කියන එක සිංහලට නගන්නේ සංස්කාරයන් සංසිඳෝමින් සංසිඳෝමින් කාය සංස්කාරයන් සංසිඳෝමින් සංසිඳෝමින් හුස්ම ගන්නවා කියන. ඒකට ඒ යෝගාවචරයට හොඳටම තේරෙනවා නිකන් සාමාන්‍ය යෝගාවචරක භාෂාවෙන් කිව්වොත් මේ කයේ කොටහක් නැතුව වගේ තියෙනවා. එහෙම නැත්නම් කය පා වෙනවා වගේ තියෙනවා. එහෙම නැත්නම් ඒ ඉබේ කර දෙන්නක් වාගේ තේරෙනවා. එතකොට සමහරු ඒ විදිහට කයේ කොටහක් නැතිවීම පිළිබඳ බය වෙලා ඇසරින වෙලාවකුත් තියෙනවා. දැන් කැලරි ටික ඒ දැන් අපව යනකොට ගෙනියන්න කැලරි ටික සෙට් එකම තියෙනවද දන්නේ නැහැ. භාවනා කරගෙන කරනකොට ඒක පැත්තක් ඔන්න හීතල වේගන යනවා. ඒක පැත්තක් උණුසුම් වේගන. ඒක නැත්තම් නොදෙනී යනවා. ඒක පැත්තක් පහ වෙන ගතිය වලට පහළ වෙනවා. ඒක පැරේම එnde ඉස්සලා මගේ පුංචි පුංචි ලක්ෂණ වගේක් පේනවා. ඒ හැම ලක්ෂණයකදීම යෝගාවරයා උත්කෘෂ්ඨමත් මේ දානපතියෙක් වෙන්න වෙනවා නැත්නම් ප්‍රතිනියක් වෙන්න වෙනවා. Taman මෙතින් ජීවිතයට අත්‍යවශ්‍යව තිබුණු Tamanගේ ශරීරයේ කොටස් දැනගන්න බැරි දැක ගන්න බැරි තත්ත්වයට එනකොට මේ සිද්ධ වෙන්නේ කාය සංස්කාරයන්ගේ සංසිඳීම. මේක වටිනා බුදු ගුණ වැඩිමක්. බුදුහාමරගෙන ලොකු ගෞරවයක්. ධර්මයේ පිළිබඳ ඉතාම ගැඹුරු අවබෝධයක්. මම මගේ ජීවිතයේ ඉස්ලාම වතාවට කරන දෙයක්. ඒ නිසා මේ කාය සංස්කාරයන්ගේ සංසිඳීම ඒක බාධා කරගන්න නැතුව, සැක උපදවා ගන්න නැතුව, නින්දට වට ගන්න නැතුව, වාද කරන්නේ නැතුව ඉදිරියට ගෙනියනවා කියන එක ඇත්ත වශයෙන්ම යෝගාවචරයේ පළවෙනි වතාවට කවදාහකත් හරියට කරන්න. කරන්න බෑ. මොකද අපි මෙතෙක් කල් කිරුවේ මේ කය රූපලාවන්‍ය කරලා, දැඩි කරලා, ශක්තිමත් කරලා, අනුන් තලන්න, පෙලන්න පාවිච්චි කරපු දේ. දැන් මේක දැක දැක දන දන ආශ්‍රද ප්‍රසවාසයට සීමා කරලා ඒ ආශ්‍රද ප්‍රසවාසයේ සම්පූර්ණයෙන් ගෙවම් කරන තැන ගියාට පස්සේ පළවෙනි වතාවට මේ චේතනා පිළිබඳව සංස්කාර පිළිබඳව එහෙම නැත්නම් කියනවනම් අபிසංකත විඥානයේ අසංකත විඥානයක් බවට පත් කිරීම කය හා සම්බන්ධ කොටස අත් දකින්න තැනට එනවා. විඥාණයට එතකොට කය පිළිබඳව දුක් උපදවන තැනක් නැහැ. කෙලෙස් උපදවන තැනක් නැහැ. මොකද කය ගෙවම් කරලා. එතකොට විඥාණය කායක වශයෙන් නිවන් දකිනවා. මේක භාවනා කරන පිරිසකින් 180ක් විතර අත්දකිනවා. මම අඩු ගන්න 160ක් 60ක් මම දන්න හොඳට මම දකිනවා. ඔක කවදාකවත් දන්නේ මේක භාවනාව කියලා. කවදාකවත් දන්නේ මේ භාවනාව ප්‍රගතියක් කියලා. හුඟ දෙනෙක් හිතන්නේ මේ වෙලාවේ සතිය නැති වෙලයි කියලා. හුඟ දෙනෙක් හිතන්නේ මට සමාධිය නැති වෙලයි කියලා. හුඟ දෙනෙක් හිතන්නේ මේක මේ මේ මිච්ඡත ආශාවෙන් රැගෙන ආපු මේ විතර මල්ල කඩලා ගියයි කියලා. ඒක නිසා අපි මේ කතා කරන්නේ කර්ම පිළිබඳ නිසා හොඳට මතක තියාගන්න යම් කිසි කෙනෙකුට ඒ විදිහට ආශ්‍රව ප්‍රසවාසයේ සංසිඳීගෙන යන වෙලාවේදී ඒක සිද්ධ වෙන්නේ එක පාර්ත ගහින් ගෙඩින්න වගේ නෙවෙයි හිමීට හිමීට හිමීට හිමීට සංසිඳීමක් වෙන්නේ සංසිඳන වෙලාවේදී මේ කය සම්බන්ධව අර ඉඳ ගන්න වෙලාවේදී තමන් කය කියලා දැනගත්ත ඒ රූ සටහනක් තියෙනවනේ ඉතේ චිත්‍ර රූපයක් අන්නේ චිත්‍ර රූපේ ශෝධ පාළුවට ලක් වෙනවා නිකා කොටස් කොටස් කැඩිය යන්න පටන් ගන්නවා ඒ කැටි කැටි කැටි යන වෙලාවේදී අන්නේ ක්‍රියාවලියට බාධා නොකරන විදියට නැවත චේතනා පහළ නොකර ගනිමින් විත තර්ක පහළ කරගන්න නැතුව සද්ධාව කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව යනවා කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම නොකිය කියනවා කවදාකවත් කිසිම කෙනෙක් පළවෙනි වතාවට හරියට කරන්නේ නැහැ. ඒකේ බුද්ධිලගේ දෝෂයක් නෙවෙයි. නමුත් ඒතියෙදි නැවත බනහලා ඒතියෙදි නැවත මේ චින්තාමේ යන යොදලා මම හෙට මේ වැඩේ සිදුවෙන්න බාධා කරන්න නැතුව දිගට මම යනවා. දිගට මම කරගෙන යනවා කියලා යන කෙනෙක් ඉන්නවනම් අන්න ඒ මනුස්සයාගේ පපු කැනැත්තේ විතරයි සාසනය කියන එක රැඳෙන්නේ. රුවන්වැලි සෑයවත්, බෙරවලවත්, දවුල්වලවත්, කිජ්ජෙහිල්ලෙවත්, බුජාවකවත් මොකක්වත් නැහැ. අන්න එහෙම සාසනය කවුරු 2600ක් අද වෙනකොට පැවතිලා තියෙනවා කියන එක විතරක් මතක තියාගන්න. ඒක ඒක නොකිය වෙන බණක් නිස්සද්ද බණක් එහෙම භාවනා කරන මනස් එහෙම භාවනා කරන ගරුකටයුතු උත්තමයන් වහන්සේලා මේක කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා සමහරු අපේ වාසනාවට අපේ පින්නට මේක වචන බවට පත් කරලා තියෙනවා ක්‍රමසාවිදි කියලා දෙනවා ඉතින් අපිට කවදා හෝ ඒකට සාක්ෂි වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ සාක්ෂි වෙන වෙලාවදීකට බාධා නොකර දිගට යන්න පුළුවන් නම් ඒක අපිට කියන්න පුළුවන් අපි සාකරන බරපතල සාසනික ගරු කුසල කර්මයක් කරනවා. කුසල කර්මය කියන එක ඒකට ගැළපෙනවද නැද්ද කියලාත් මට සැකයක් තියෙනවා. නමුත් ඒ තරම් කුසලතාවයක්, ඒ තරම් දක්ෂතාවයක් වෙන්නේ නැහැ. මේක තමයි ජීවිතේ පළවෙනි වතාවට අපි සංස්කාර හිතාමතා කරන දේ සහ හිතාමතා නොකරන දේ දෙකම දැනගෙන දෙකම ගෙවම් කරන තැන. මම නැවතත් මේකම කියනවා මෙන්න මේ විදියට. හිතෙන් අපි එහෙම කියමුකෝ කයෙන් වචනයෙන් සිද්ධ වෙන නරක කටයුතු සමාජයට බාධා කරන ආචාර ධර්මවලට බාධා කරන නරක කටයුතු නොකර සිටීමට ගන්න විනිශ්චය සාර්ථක වුණොත් අපි අර කියන සිල්වන්තයෙක් කියනවා. අහිතානත සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමීත්‍යාචාර කරන්නේ, බොරු කියන නිස්සචන පරස වචන නැහැ. එතකොට එතකොටම සමාජයට ලොකු සාන්තිදායක තත්ත්වයක් නෙන්නේ. අද සමාජය කියලා කියන්නේ කිසිම සදාචාරයක් නැති මේ ඉන්නේ රිලව් වගේ නැත්නම් ඌරෝ බල්ලෝ වගේ හැසිරෙන ලෝකයක් නේ. ඉතින් ඒක මිනිස්සුක හරි කමන්නේ ඒ විදිහට වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව උල්ලංඝනය වෙන්න දෙන්නේ නැතුව ඒක රකින්න ඕන විශාල ආචාර ධර්ම පැත්තෙන් ලොකු ධර්මයක්. නමුත් ඒක නතර කරාට මොකද්ද? ඊ타මතා කරන කායික ක්‍රියා සතුම් මැරීම හොරගම් කිරීම කාමීත්‍යාචාරය කියන අපි හඳුනා ගන්න කායික නතර කරාට ඇතුළත ඒවා කිරීමේ ආශාව නතර වෙන්නේ නැහැ. නැවත අවස්ථාවක් ආවොත් ඒවා නොකර සිටීමේ විශ්වාසයක් අපිට නැහැ. ඒක අසංස්කාරිකව සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් බලලෙක් දකින්නට මීයක් දකින්නට බලලට ඒක අල්ලන හැටි කියලා දෙන්න ආයේ විශේෂ පාඩම් පන්ති යන්න ඕනේ. ඒ වගේම රාගයේ සහිත ස්ත්‍රියකට පුරුෂ රූපයක් දකිනකොට ඒක පිටිමද කාමයේ පහළ වෙනවා කියන කියා පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒ වගේම කාමීසයිත පුරුෂයෙක් ස්ත්‍රී රූපයක් දකිනකොට කාමයේ පහළ වෙනවා කියන එක කිසිසේත්ම ඒ බුද්ධලගේ බුද්ධලගේ දෝෂයක් නෙමෙයි. ඉතින් අපිට කවදා හරි පුළුවන් නම් ආන්නේ විදිහට කයෙන් හිතාමතා කරන සීලෙන් අරසා කරන වීතිකම කෙලෙස් විතරක් නෙමෙයි. ඇතුළතින් මතුවෙන්න පුළුවන් කාම රාගය කියන. කාම ගුණයන් කෙරෙහි පිස්සෙක් වාගේ පිහාට් එක්ක ආවේ ඇදිලා යන ගතිය පාලනය කරන්න ආන් ඒකේ සහතිකය හම්බ වෙනවා මේ ආශාස ප්‍රසවාස සංසිඳනකොට අපේ විඥාණය ඒකේ තියෙන සසංකාරික අபிසංකත ගතිය කය හා සම්බන්ධ කොටස් හැලෙන්න පටන් ගන්නවා විඥාණයට කරගන්න දෙයක් නැති වෙනවා මොකද ඒ වෙලාවේදී අපේ හිතේ වීතික්කම මට්ටමේ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාර විතරක් නෙවෙයි කාම ඡන්දයටවත් läග ගන්න තැනක් නැතුව සාහතික කරලා කියන්නේ. ඒ තරම්ම මේ කාය සංස්කාර සංසිද්ධ වීමේ විශාල මැජික් එකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ හිතකින් ද්වේෂයක් පහළ කරලා සතෙක් මරන්න කරන්නත් බෑ. කරන්න අභව්‍ය වෙනවා කියලා කියේ. කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ආ ඒ වගේම නිନ୍ଦයමක් ඒ වෙලාවේදී කොහොමඩක්වත් වෙන්න බෑ. මෙහෙම මම කියන්නම්. මොකද්ද? හිතාමතා කරන දේවල් වල සතිය පවත්වපු හිත හිතාමතා නොකරන ඉබේ කරන දේකට සතිය පැවැත්වීමේ මැත්තමට අනිනවා මෙන්න විදිහට සම්මුති සත්‍යයේ ඉඳලා හිත පරමාර්ථ සත්‍යයට මාරු වෙනවා. ඒ මාරු වුණාට සතිය අඛණ්ඩව ගෙනියන්න පුළුවන් බව යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා. මට සතිය නැති වෙලා නෙවෙයි තියෙන්නේ සතිය දියුණු වෙලා කියන බව තේරෙන පටන් ගන්නවා. ආන එතින් ගියේ හිතකට අවදිමත් හිතක් කියලා මේකට කියන්නේ. එළඹ සිටි සිතක් කියලා මේකට කියන්නේ. අප්‍රමාද හිතක් කියලා මේකට කියන්නේ. අපේ හිත කොච්චර කසද නාස්තික දහවතුරා පට්ටවඳුර එකක්ද කියනවනම් මේක නින්දක් කියලා කියනවා. මේක නින්දක් වෙන්න ඇති කියලා යෝගාවචරයම සැක කරන තරම් අපේ හිත උදව් කරන්නෙම මාරපාක්ෂිකව. මෙතෙන් යනකොට නින්ද ගියාද දන්නේ නැහැ කියලා හැම යෝගාවචරයක්ම කියනවා. මොකද අපේ හිතේ සංසාරේ කවදාකවත් මෙච්චර පිරිසුදු තැනකට ගිහිල්ලා ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මෙතෙන් යනකොට දැඩි සතියක ඉඳලා සහතිකයක් දෙන්න නෑ මම අවදියෙන් ඉන්නේ මම මැරිලා නෑ මට නිින්ද ගිහිල්ලා නෑ කියන සහතිකය ආවදාසේ තියෙනවා මේ තියෙන අවදි භාවය ඒ කියන්නේ මොලේ තුමාර කොට පුදුමාකාර කොටස් වල ක්‍රියාකාරකම් වගේක් වෙනවා ඒ අවදි භාවයේ යෝගාවචරයට තියෙනවා ප්‍රබුද්ධ වෙනවා කියලා කියන්නේ මේකයි බුදුහාමරණ අපි බුද්ධ කියලා කියන්නේ මේ ප්‍රබුද්ධ භාවය නිදිමත භාවය නිසා නෙවෙයි. අන්න මේ නිින්දට අවදි වෙන්නා වගේ මෙතනදී ආනාපාන සම්පූර්ණ සංසිඳුන එක දිගේ ගෙනියන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ වගේම ඒ යෝගාවචරයට අතීතය ගැන පශ්චාත්තාපය වීමක් සහ අනාගතය ගැන තිගැස්මක් හිතට එන්නේ නැහැ වෙලා. වර්තමාන මොහොතේ හුද්දට ලැගගෙන හුද්දට පටලවෙලා හුද්දට තහවුරු වෙච්ච ගතිය තේරෙනවා අතීතනාගත දෙකෙන් හිත වර්තමානයේ සජීවී බවට පත් වෙනවා. ඒ සැකයක් දහදී උත්තරමෙන් පිළිබඳ සැකයක්, තමන්ගේ සීලය පිළිබඳ සැකයක් මොන්නම දෙයකටවත් තියෙන්නේ වෙන විදිහට කියනවා නීවරණ කියන එහෙම නැත්නම් කියන වීතික්කම මට්ටමේ පරිඋත්තාන මට්ටමේ කෙලෙස් වලටවත් ඉන්න බෑ. ඒත් ඉන්න පුළුවන් කිසිම දවසක අරතරමට කය හිත ආනාපාන සංසිඳෙන්නේ නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ අන්නේ සංසිද්ධීකන යන වෙලාවේදී යෝගාවචරය තක්කමුක් වෙනවා කලබල වෙනවා නීරස භාවයටපත් වෙනවා නිදිමතයි කියලා කියනවා එහෙම නැත්නම් බය වෙනවා සහලවනවා ගැහෙන්න පටන් ගන්නවා අන්නේ කාරණා ටික අපි කමඨාන් සුද්ධ කරන වෙලාවේදී හොඳට එක එක එක එක වෙන් කරලා ඒවට ගත යුතු ආරක්ෂක ක්‍රම පිරිත් නූල් ගැට ගන්න නැත්නම් අපි ජප නූලක් දානවා එහෙම නැත්නම් ඔය එක එක දේවල් කරන්නේ ගෙවල් දොරවල් වලදී ඇප නූල් දානවා නම් අන්නේ නූල් ටිකක් තියෙනවා මම එකක්. මම එක එකනට දාලා දෙන්නම්. හැබැයි හරියට මට කියන්න ඕනේ මෙන්න මේ යකා ආවේ කියලා. මෙන්න මේ පෙරේතය ආවේ, මේ භූතය ආවේ කියලා ඒකට බය වුණොත් නම් මට මගේ නූල වැඩ කරන්නේ ඒක හරියට කියා ගන්න පුළුවන් නම් අනේ එදාට තේ අපි මේ මමයා කියන එකාගේ. එහෙම නැත්නම් මේ මිත්‍යක් ආපු සංසාරේ මිත්‍යක් නොදක පැත්තකට බින්ගයකට පෝච්චයක් අරන් ගියා වගේ කාය සංස්කාර කියන ඒ මූලික සංස්කාර කොටසක් ගෙවම් කරන වෙලාවේදී සතියෙන් වාර්තා කරනවා. සතියෙන් ඒකට බුත් පොත්තවීමක් කරනවා. ආන්න එතනදී යෝග ජීවිතේ පළවෙනි වතාවට ඒ යෝගාවචරය විපස්සනාව කියන එකට අපි කියනවා ඒවට මේ බලව විපස්සනා. බරපතල විපස්සනාට පිවිසීමක් ඇති කරනවා. එතනදී කියන්න පුළුවන් කය සම්බන්ධ කිසිම කර්මයක් සිද්ධ වෙන්නේ කාය සම්බන්ධ කිසිම චේතනාවක් නැහැ. අபிසංකත විඥානයේ කාය පාක්ෂිය කොටස් ඔක්කොම ගෙවම් කරන්න පුළුවන් බව යෝගාවචරය දැක දැක දන දන මේ ජීවිතේදිම කරනවා. මේක තමයි පළවෙනිම කඩයිම. ඒ කඩයිම පැන්නට පස්සේ තමයි යෝගාවචරයට ඒ හිත සම්බන්ධ සංස්කාර පිළිබඳව ඉගෙන ගැනීමේ උසස් පෙළ පාඩම් එන්තන් සියුම් කොටස් වලට සුදුසුකම් ලැබෙන්නේ ප්‍රශ්න පත්‍ර ටික හම්බ වෙන්නේ ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මේ සාර්ථක පරිණාමයක් පාස හැමදාම යෝගාවචරයට මේ ආනාපානයේ විපරිණාමය. ගුරුසුට පටන් ගන්න දේශියුම් වෙනැටි, ලාවට පටන් ගන්න ආනාපානයේ මෙදහරා අග දක්වාම හැම ආශ්වාසයක් පාස ප්‍රශ්වාසයක් පාස පරිණාමයකට විපරිණාමයකට රූපාන්තරණයකට පත් වෙන බව එනේන ආශ්වාසයක් පාසා සතියෙන් සිටීමෙන් වීර්යවන්තව සිටීමෙන් ශ්‍රද්ධාවෙන් සිටීමෙන් හදාරන්න හදාරන්න මේ තේරුම්ගත කාරණාව බහුලීගත කිරීමේ මේක කලහක්ක් බව මේකට ස්ත්‍රී පුරුෂ භාවයේ බලපාන නැති බව මේකට පැවිදි වුණා නැහැ කියලා බලපාන නැති බව මේකට බෞද්ධ බෞද්ධ කියලා වෙනසකුත් නැති බව. නමුත් මේක ඉතාමත්ම ජීවිතයේ හැදියාවකට කියන්නේ සීලයකට සමාධියකට ප්‍රඥාට බොහෝම ලොකු ආශිර්වාදයක් වගේ. ඒ යෝගාචරය තේරුම් ගත්තොත් ඒකෙදි හම්බෙනේ රසය නිසා, ඒකෙදි හම්බෙනේ පවිත්‍ර භාවය නිසා, පවිත්‍ර භාවය නිසා අබ්බැහියකට වැඩෙනවා. නැවත නැවත ඒක කරබැලීමේ ආශාවට වැඩෙනවා. ඇත්තටම භාවනා මධ්‍යස්ථානකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ටික විතරයි. නමුත් මම දේශනාවේදී මම එතනින් නැතර කරන්නේ. මම බලාපොරොත්තු වෙන ඉදිරියට යනකොට තියෙන කොටස් ටිකක් වෙන්න හැබැයි වේ කිව්වා ඒව ඉච්චර වටින දේවල් නෙමෙයි. ඒ තාම සංකීර්ණ, ඒ තාම සූක්ෂම, ඒ තාමත්ම ඕජාව සහිතයි. මොකද භාවනා චිතේ වැදගත් කොටස තියෙන ඕන ඔතෙන් දෙනකම් විතරයි. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න අපි දවසකට පැය 10කට වැඩි ප්‍රමාණයක් මේ ගත කරන සක්මන් පරියන්ක භාවනාව හැම පරියන්කයකදීම මේ චේතනා අඩු ඉබේ සිදුවෙන දේ දිහා බලා සිටීමේ කටයුත්ත පුරුදු කරන්න. මේ සඳහා තියෙන ප්‍රධානම බාධාව තමයි නිකං කතා කර කර ඉන්නේ. මේ කාය මොකක්ද ඒකට කියන්නේ වචී සංඛාර. ඒක ඒක නිසායි අපි මේ වැඳලා කියන්නේ, අඬලා කියන්නේ, බැගෑපත් වෙලා කියන්නේ, යහප් වෙලා කියන්නේ එකම වචනයක්වත් තව කෙනෙක් එක්ක කතා කරොත් ඉතින් මේ හැටියට මන්න වාජ අපරාධයක්. ඉසගසා දාන්න වෙනවා. කාගේ බෙල්ලට මං අත තියයිද කියලා මට විශ්වාස නැහැ. ඔක්කොම හරිය වැදගත් මහත්තුරු නෝනලා තමයි. ඔගොල්ලෝ ගෙවල් වල ඉන්නකොට ඒ කතා කරනවා කියන්නේ කිච්චර ලොකු බරපතල වැරද්දක් නෙමෙයි. මේ නිසා අනික් කෙනා කරන්නේ ඊටාම සූක්ෂම පරීක්ෂණය. අනේ ඒකට මැස්සෙක්ගෙන්වත් හොලගෙන්වත් බාධා වෙන්න බෑ. මම දැන් එනකොටත් දැක්ක පිරිමි කට්ටිය එනකොට කතා කර කර. ඉතින් ඒ වෙලාවේදී මට කඩුව ඇදලා ගන්න හිතනවා එළියට. නමුත් ඔක්කොම මම අල්ලගෙන ඉන්න බව විතරක් මතක තියාගන්න. මෑතක ඉඳලා මම විනිශ්චයක් ගත්තා මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. එක්කෙනෙක් දෙන්නකොට මරණ දඬුවම දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒ අර කියනේ ආධ්‍යාත්මික පරිසරේ ඒ පිරිසුදුකම ගන්න බෑ. මොකද අපි ඉච්චර බරපතල විදිහට සලකන්නේ කතා කරනවා කියන්නේ. භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ඒක නිකන් ඔපරේෂන් තියටරයක් ඇතුළට ගියාට පස්සේ ඒක ඇතුළේ සිගරට් බොන්න ගියොත් කහින්ද ගියොත් ඒ ඔපරේෂන් එක කරන්නේ. ඒ වගේ තමයි මේකෙදී සලකන්නේ. ඒ සලකන්නේ තමන්ගේම භාවනාවට කරන ගෞරවයක් පිරිසුදුකමක් ඒකට මම නැවතත් කියනවා. ඒ කාය සංස්කාර සංසිඳෙන්න ඉස්සර වෙලා වචී සංස්කාර වල සංසිඳීමක් සිදු වෙන බව අර විනය අටු කතා අටු කතාවේ සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සූත්‍රයක සඳහන් වෙන්නේ එන්නේ වචී සංස්කාර නතර වෙන්න නම් බාහිරේ කරන කතාවේ වීතික්‍රම මට්ටමේ සෑහෙන දියුණුවක් පෙන්වන්න එතකොට විතරයි මේ ඇතුළත කතාව පිළිබඳව හදාර ගන්න පුළුවන්. ඒක නිසා ඒකෙදී පොදු ආචාර ධර්මයක් විදිහට අද අපි දවස් 3 වෙනි දවසේ ගත කරන්නේ එnde ende ende ende කරන්නේ ඒක මේ පොඩි බබාලා පිටිපස්සේ ඉඳගෙන දෙවිතෙන් ගහලා කරන දේවල් නෙවෙයි. ඒකේ යථාර්ථයක් තියෙන බවයි මම මේ විස්තර කරගෙන යන්නේ. ඒක කෙරුවොත් පමණක් මම කියන්නේ සාතික් කරලා අය කාය සංස්කාරයන්ගේ සංසිඳීමක් කමන්න අත්දැක ගන්න පුළුවන් වෙයි. ඉන් එහාට තියෙන කොට අසුගත සමීකරණ සහිතයි වාක් හෝජාව සහිතයි. නමුත් වැදගත්ම දේ තමයි මෙන්න මේ පළවෙනි වතාවට අසංස්කාරික සසංස්කාරික තියෙන දෙකේදීම සතිය පවත්තන එක. අபிසංගත එහෙම නැත්නම් විසංඛත කියන විඥාන දෙකේදීම සතිය පවත්තන එක සචේතනික අචේතනික දෙකේම මේ සතිය පවත්තන එක අත්දකින්න මේ පස්සම් භයං කාය සංකාරං අසසිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංකාරං අසසිස්සාමිති සික්ඛති කියන කොටස යම් කිසි කෙනෙකුට දවල් එළිය දැක්කත්තා වගේ දැක් ගන්න පුළුවන් වුණා නම් සාර්ථකයි කියලා කියන්න පුළුවන් අපේ මේ වැඩමුළුව. ඉතින් ඒක අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. හැකිතාක් පිරිසකට ඒක අත්දැක ගන්න පුළුවන් වෙන්න. නමුත් මම අර කිව්වා වගේ දේශනාවදී එහෙම සීමා කරන්න අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා මේ නිබ්බේධික සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඒ කර්මය පිළිබඳව අපි දැනගන්න අවස්ථාවක මේ ඉන්නේ කර්මයේ නිදානියක් දැනගෙන ඒ කර්මයේ විවිධාකාර මුණත් පෙන්වන පැති වලට ඉස්සරහට යනකොට මම බලාපොරොත්තු වෙනවා මේ විදිහට දිගට භාවනා කරනකොට කොහොමද අපි මේක සක්මනේදී ළඟා කරගන්නේ කොහොමද අපි එදිනදා ජීවිතයේදී ළඟා කරගන්නේ කොහොමද අපි චිත්ත සංස්කාර පිළිබඳව සම්බන්ධ කරගන්නේ කියන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා අදට දේශනාව මම මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා මිතුවා කල් මේ ඉදිරිපත් කරන ලද කරුණු සියලු දිනාගේම භාවනාවේදී වුණෝ පිණිස ඒ චිත්ත කාය සංස්කාර සංසිද්ධ වීමේ කටයුත්ත ඍජු කර ගැනීමට කාර්යක්ෂමභාවය වැඩි කර ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා